සුවපත් වෙත්වා සාදු සාදු අනුමෝදාමි අනුමෝදි තබ්බං කමාමි කමිතබ්බං කමාමි කමිතබ්බං කමා 神短パうん。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 විනිච්ඡං පටිච්ච චන්දරාගෝ චන්දරාගම් පටිච්ච අජෝසනං අජෝසනං පටිච්ච පරිග්ගහෝ පරිග්ගහං පටිච්ච මච්චරියං මච්චරියං පටිච්ච ආරක්ඛං ආරක්ඛාධිකරණං පටිච්ච දණ්ඩාදානං සත්ත දානං කලාවිග්ඝා විවාද තුවන් තුවන් පේසුඤ්ඤං මුසාවාදං අනේකා පාපකා කුසල ධම්මා සම්භවಂತಿ තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මම මේ පාරි පාඨය උපුටාගත්තේ සර්වචන් වහන්සේ විසින් දේශනා කරන්න දීච්ච වටිනා සූත්‍රයක් වෙන මහා නිදාන සූත්‍රය. මේ මහා නිදාන සූත්‍රය ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ දීඝනිකායේ සඳහන් වෙන සූත්‍රයක් සම්භෝමතික සූත්‍රයක්. ඉතින් මේ නවසීතන් ඕස්ට්‍රේලියා ගමට ඉස්සර වෙලා මම මේ හැම සංවිධානය කරන කෙනෙක්ගෙම අහලා ඇරියා තම තමන්ගේ ඒ ස්ථානවල දේශනා කළ යුතු හොඳ මාතෘකාවක් හෝ සූත්‍රයක් හෝ වෙන කාරණාවක් තියනවාද කියලා ඉතින් උඟ දෙනෙක් ඒක මටම තීන්දුව කරන්න කියලායි අවස්ථාව ලබා දුන්නේ. නමුත් නවසීලන්ත කට්ටිය කියලා තිබුණා මේ පටිච්ච සමුප්පාදය පිළිබඳ කතා අහලා තියෙනවා. ඒ වුණාට මේ මහා නිදාන සූත්‍රයේ සඳහන් වෙන පටිච්ච සමුප්පාදය පිළිබඳව අත ඒක මුල් කරගෙන දේශනා පවත්වනවා හොඳයි කියලා. ඊයනෝ අපි ඇත්තටම මේ චාරිකාවේ මුලින්ම යෙදිච්ච අවස්ථාව වෙන නවසීලන්ත අවස්ථාවේදී අපි මේ මහා නිදාන සූත්‍රය මුල් කරගෙන දේශනාවලියක් පැවැත්තුවා. නමුත් මේ සූත්‍රය බොහොම දිග එකක්. ඒක නිසා අපි මම තීන්දුව කරා ඒක මේ මුළු ගමනටම අවස්ථාවෙන් අවස්ථාවට එන නැත්නම් පියවර වශයෙන් මුළු සූත්‍රෙම අපි මාතෘකා කරමු කියලා. ඒ අනුව නවසීලන්ත පස්සේ පවත්වපු ඒ මෙල්බන් ධර්ම භාවනා වැඩපිළිවෙලෙදී මේ මහා නිදාන සූත්‍රයම සාකච්ඡා කරන්න යෙදුණා. ඉතින් ඒකේ නවතර කරපු හරියේ ඉඳලා අපි මේ බ්‍රිස්බේන් භාවනා වැඩමුළුවටත් මාතෘකා සපයා ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මෙතන ඉන්න බොහෝ දෙනා ඒ සරුවච්චන් වහන්සේ විසින් දේශනා කරන්න ඉච්ච ඒ පටිච්චසමුප්පාදේ නැත්තම් හේතුඵල ධර්ම කියලා අපි සඳහන් කරන දේ අහලා තියෙනවා. කෙසේ නමුත් ඒක අංග සම්පූර්ණ නැතිකම නිසා තාමත් අපි සංසාරේ කරකැවෙනවා. ඉතින් ඒ නිසා අපිට භාවනා කරන ගමන් ඒ වගේම ඒ සූත්‍ර අහන ගමන් ඒක පුළුවන් තරම් එnde ende ende ende පිරිසුදු කර ගන්න වෙනවා. ඒ පිරිසුදු කිරීම හරහා තමන්ගේ චිත්තසංතානයත් පිරිසුදුවකටපත් වෙනවා. ඉතින් ඒ පටිච්චසමුපාදය පිළිබඳ ආදර ගෞරවයෙන් තමයි අපි මේ වගේ වැඩවලට පෙළඹෙන්නේ. සර්වචනංශ වැඩ ඉන කාලෙම ආනන්ද මහ ස්වාමීන් වහන්සේට දවසක් ඒ කුරු රටේ ඉන්න වෙලාවක බණ භාවනා කරන පරියන්කයක් හමාරේ විශාල බුද්ධ ගෞරවයක් ධර්ම ගෞරවයක් සංඝ ගෞරවයක් සහ තමන්ගේ සීලය පිළිබඳව ලොකු ගෞරවයක් ඇති වෙලා ඒකාම්ම පත්කඩේ අරගෙන ගිහිල්ලා සරුවචනාංශයට පත්කඩේලා තුන් සැරයක් වැඳලා සඳහන් කරනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ දේශනා කරපු ඒ පටිච්චසම්පාදේ බොහෝමත්ම ගැඹුරුයි. ගම්බීරෝ ගම්බීරාව භාසෝ ගැඹුරුයි ගැඹුරු වගේම පේනවා. ඒ වුණාට ස්වාමීන් වහන්සේ භාවනා කරනකොට මට හොඳට ඒක පැහැදිලිව වැටුණයි කියලා. පරිච්ඡම්පාදේ මට හොඳට උත්තාන උත්තාන කංශේව කියලා උස්ස පැන නැගුණා ප්‍රකටව පැන නැගුණා කියලා. මුදීම කියනකොට සරුවචනාංශය සඳහන් කරනවා මායේවං ආනන්ද අවච මායේවං ආනන්ද අවච පටිච්චසමුප්පාදෝ ගම්බීරෝ ගම්බීරාව භාසෝ ආනන්දේම හදිසි වෙන්න එපා එහෙම කතා කරන්න එපා මේ පරිච්ඡම්පාදේ ගැඹුරු ගැඹුරුවකින් පේනවා ඒක එහෙම පහසුවට වැටෙනවා කියන එක ප්‍රකාශ කරන අමාරුයි. ගැඹුරුමයි කියලා. ඊට පස්සේ ඒ ප්‍රස්තාව අරගෙන සර්වජන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට කරන විස්තරය තමයි මේ මහානිදාන සූත්‍රයේ සඳහන් වෙලා තියෙන්නේ. ඒක එතනින් පටන් අරගෙන මේ පටිච්චසම්පාද පිළිබඳ ඒ පැත්ත මේ පැත්ත දාමින් විස්තර විභාග කරමින් ඒ සූත්‍රයේ දිගාට දිගට විකාශය වෙනවා. ඉතින් ඒ මම හිතනවා මේ අතන්ටත් ඒක අහන්න අවස්ථාව ලැබෙයි කියලා ඒ නවසීලන්ත කරපු ටිකේදී සර්වචනාංශයේ මේ සාමාන්‍ය මනුස්සයාට වැටහෙන එහෙම නැත්නම් ප්‍රකටව ප්‍රසිද්ධව තියෙන අදිමාත්‍ර දුකක් වෙන ජරා ව්‍යාධි මරණ කියන ස්ථානෙන් පටන් අරගන්න. පටන් අරගෙන කෙනෙක් අකමැති කෙනෙක් මොනම සතෙක්වත් කැමති නැති ඒ ජරාවටපත් වීම ව්‍යාධිය කියන ලෙඩටපත් වීම සහ මරණය අකමැති. ඉතින් ඒක දැනට ඊට බවටපත් වෙලා සීවිසඥව ආතපාත දුවමින් ඒකෙන් වෙන් වෙන්න දඟලන මේ ජනතාව ਸਰවචනහන්සේ සඳහන් කරනවා පරිචම්පාදේ දන්නවනම් ඒ ඇත්තෝ යම් ප්‍රමාණයකට සොයලා බලන්න වෙනවා කොහෙන්දයි මේ ජරා ව්‍යාධි මරණ හටගන්නේ මොකදයි ඒකට මූල හේතුව කියලා ඉතින් සරුවච්චන් වහන්සේ සඳහන් කරනවා ඒ ජරා ව්‍යාධි මරණ වලට ප්‍රධානම හේතුව ජාති දුක බව. ඉතින් ඒක කිසිම කෙනෙක් පිළිගන්නේ කරන්න තියෙන ඔක්කොම කටයුතු හමාර කරලා. කිසිම කෙනෙක් කැමති නැහැ පිළිගන්න අපිට මේ පත් වෙලා තියෙන මේ දුකට හේතුව ජාතිය කියලා. සර්වචනාංශේ ජාති ජරා ව්‍යාධි මරණ කියන හතර පෙන්වන්නේ සංසාර රෝග කියලා. මේ සංසාරේ ඉන්න කිසිම කෙනෙකුට කවම කවදාකවත් ඒ හතරෙන් වෙන්න බෑ. නමුත් මේ මිනිස්සයා ඒකෙන් ජාතිය සුභයක් සුඛයක් මංගල්‍යයක් විදිහට සලකන අතර ජරා ව්‍යාධි මරණ අවමංගල්‍යයක් විදිහට දුකක් කරදරයක් විදිහට සලකන මේ විපරීත පෙනුම විපරීත දැක්ම තියෙනකන් මනසට කවදාකවත් මේ පරිචමපාදේ වැටෙන්නෙත් නැහැ ධර්මේ වැටෙන්නෙත් නැහැ සංසාරයෙන් කොට වෙන්නත් බෑ ඒ නිසා කවදා හරි මේ බණ භාවනා කරලා බණ අහලා තමන්ගේ හිතේ දරාගෙන මේ ජරා ව්‍යාධි මරණ තුනට හේතුව ජාතිය බව තේරුම් ගත්ත දවසක තමන්ගේ ජීවිතය පිළිබඳව විශේෂ නව දැක්මකට අලුත් වීමකට තිරියම් වීමකට එන්න පුළුවන් වෙනවා ඒ විතරක් නෙමෙයි මේ ලෝක ජවනිකාව එහෙම නැත්නම් මේ ලෝක නාඩගම දිහත් වෙන විදිහකට බලන්න පුළුවන් වෙනවා ඒ නිසා අපි කවුරු හරි ජරා තත්ත්වයටපත් වුණාට පස්සේ ව්‍යාධි තත්ත්වයටපත් වුණාට පස්සේ මරණාසන්න වෙච්ච වෙලාවක අපි මේ જાතියෙන් එපිට වෙන උත්තරයක් හොයන්න හැදුවොත් ඒ හැම එකකින්ම අපි විසඥ බාහිරටපත් වෙනවා උම්මත්තක බාහිරටපත් කරනවා අද තියෙන හැම ශාස්ත්‍රයකින්ම හැම ඥානයකින්ම හැම දේශපාලනයකින්ම අපි මේ ජරා ව්‍යාධි මරණයට හේතුව ජාතිය කියන එක පෙන්වන්න නැති වෙන්න පුදුමාකාර මුලාවක ගත වෙලා තියෙනවා. ඒක නිසා කවදාකවත් කෙනෙක්ගේ මරණ සාතිකේ මරණයට හේතුව ජාතිය කියලා ලියන දවසක් කපට එන එකක් නේ. ඒකට හේතුව මැලේරියාව කියලා ලියාවි. එහෙම නැත්නම් ඒකට හේතුව ස්වයින් ෆ්ලූ කියලා කියාවි. ඒ නැත්නම් ඒකට හේතුව දොස්තරට බෙහෙත් අරදිලයි කියලා කියාවි. নানা ආකාර හේතු හොනා මිසක කවදාකවත් ඒ જાතියට මේ මරණයට හේතුව જાතිය කියලා. එහෙනම් මේ ජරාවට හේතුව જાතිය කියලා. එහෙම නැත්නම් මේ ව්‍යාධියට හේතුව જાතිය කියලා හිතා ගන්නවත් බෑ. ඉතින් ඒ තාක් අපි ආත්මවාදයකට වැටෙනවා මේ ජරා ව්‍යාධි මරණ ඇති කරු අසවලා නැත්නම් අසවල් බලවේගය එහෙම නැත්නම් Tamangeම වැරද්දක් කියලා ඉතින් හරියට විස්ලෝප තත්වලටපත් වෙනවා චිත්ත පීඩා ඇති කරගන්නවා මානසික ආතියොත්ට ඇති කරගන්නවා ඒක livelලා බාහිරේ හොයනවා කවදා හරි මිනිස්සයාට තේරුම් ගත්තොත් ඒ ජරා ව්‍යාධි මරණ ඇති වෙන්නේ ಜಾති නිසායි කියලා අඩු ගානේ මේ ආත්ම දෘෂ්ටියට වැටෙන එකක් නෑ බාහිරේ හොයන එකක් නෑ එතකොට මේ જાතිය යම් ආකාරයට අපි සතුටින් බාර ගන්නවාද ඒ වගේම ජරා ව්‍යාධි මරණත් ඒ විදිහට බාර දැන් අපි જાතියට සම්පූර්ණ hina වෙච්ච ගතියකින් බාර ගන්න අතර ජරා ව්‍යාධි මරණයට බුද්ධමාකාර වෛරයක් කරනවා. මේ මේ විකෘති භාවය නිසා ඒ ඒ වැනි ඇතිරීම ඇති කරන කොයි කෙනාටත් පටිච්චසමුප්පාදයෙන් ඈත් වෙනවා. මෙන්න මේ ඉතාම ලස්සනට ඒ අදිමාත්‍ර දුකක් වශයෙන් පේන ජරා ව්‍යාධි මරණත් අපි මේ සැපක් සුන්දරයක් භාවයක් මංගල ආරම්භයක් විදිහට දකින්න જાතියත් දෙකම එකම මල්ලට සහ සැලකිල්ලෙන් තමයි ਸਰවචනාංශේ ආනන්ද ස්වාමීන් වහන්සේට කතාව පටන් අරගන්නේ. ඊට පස්සේ යග්ග කෙලවර ඉඳලා මුලට මුලට අඬ ගන්න. අඬ ගන්න ගිහිල්ලා ඒකෙදී අපි දන්න දොළොස් ආකාර පරිචම්පාද පුරුක් වෙනුවට විශේෂයක් වශයෙන් කියන තියෙන්නේ නිකන් සම්පින්නනය කරලා ගුණ කරලා බලනකොට ඒ මහනිදාන සූත්‍රයේ පුරුක් 9යි පෙන්නන්නේ. ඒ නිසා සම්ප්‍රදාන කුලව පුරුක් 12කට පාඩම් කරපු යත්තන්ට මේක විශාල ප්‍රශ්නයක් ඇති කරනවා. මොකද සර්වචනාසේ මෙතනදී අවස්ථා නාමයකින් නතර කරන්න කියලා. ඉතින් ඒක අටුවායුගේ පවා ප්‍රශ්න ඇති කරලා තියෙනවා. නමුත් මේක හොඳට බලනකොට පේනවා. ඒ හැම පුරුකම පුරුකකම 12ක් තිබුණත් 9ක් තිබුණත් මේ පටිච්චසමුප්පාදේ ප්‍රසිද්ධයි. පරිසම්පද කියන්නේ ඉති අස්මින් සති ඉදං හෝති. මේ ඇතිකල්ලි මේ වන්නේ. ඒ නිසා ජාතිය තියෙන තාක්කල් ජරා මරණ වෙනවා. ඒක 12 ආකාරයට හෝ 9 ආකාරයට කොහොම පෙන්වුවත් කවුරු හරි මේ මූල ධර්මයේ තේරුම් ගත්තොත් ඒ මතින් එයාට මෙතෙක් සම්ප්‍රදාන කූලව බලපු දෘෂ්ටි කෝණය වෙනුවට අලුතෙන් බලා ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ ඒ පරිසම්පාදයේ කොටස් 12 පෙන්නලා ඊට පස්සේ සරුවචනාංශේ ඒ හැම එකක්ම අර නිर्देश වශයෙන් උද්දේශ වශයෙන් පෙන්නපු මාතෘකා ඊට පස්සේ එක එකක් ටිකක් විස්තර සහිතව පෙන්නලා දෙනවා මොකද්ද මෙතන ಜಾතිය කියලා කියන්නේ මොකද්ද මෙතන භවය කියලා කියන්නේ මොකද්ද මෙතන උපාදාන කියන්නේ කොහොමද කියලා දෙවෙනි වලල්ලා පෙන්නන එක අපි ගොඩක් ඒ මෙල්බන් සාකච්ඡාවේදී මෙල්බන් ධර්ම දේශනාවලදී සම්බන්ධ කරගත්තා. එතෙන්ද ඇවිල්ලා ඒ විස්තර සහිතව පෙන්නකොට වේදනාව නිසා තෘෂ්ණාව ඇති වෙනවා කියලා අපි දන්න ද්වාදසාකාර පටිසමුපාදයේ තියෙන මේ සම්දිස්ථානයේට අමතර අටුවාවක් සපයනවා සර්වජන් වහන්සේ. ඒක සාමාන්‍ය සම්ප්‍රදාන කුල පටිසමුපාදේ පෙන්වන්නේ නැති වේදනාව නිසා වේදනාපච්ච තණ්හා කියන එක අපි අහලා තියෙනවා. ඉතින් යම් කිසි කෙනෙක්ගේ වේදනාවක් හටගත්ත නිසා නැත්තම් මේ අස්පනා අපිට මේ දැන් අපි විඳින අපි වින්දනය කරන දෙයිනුයි තණ්හාව ඇති වෙන්නේ අතීත දෙයකින් උත් අනාගත දෙයකින් උත් නෙවෙයි ඒ නිසා තණ්හාව කියන එක මෙතන මෙතන දැන් දැන් ඇති වෙන එකක් බව ඒ මේ පුරුකෙන් වේදනාව නිසා තණ්හාව කියන කතාවෙන් මෙතන ඉස්මතු කරලා පෙන්නනවා. ඒ වගේම මේ තෘෂ්ණාව, මේ තණ්හාව සාකල්යෙම සියලු අතිම දුරු කිරීමේ ක්‍රමයක් නොකළොත් කවදාකවත් ඒක අර උපාදාන ඇති කරලා භවයක් ඇති කරලා ජාති ඇති කරන එක නතර වෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ භාවනා කරලා විශාල වශයෙන් කරන්නේ භාවනා කරලා නෙවෙයි අපිට කියන්න පුළුවන් මේ බෞද්ධ ප්‍රතිපදාව තියෙන්නේ දානය හරහා තෘෂ්ණාව නැති කරන්නයි. භාවනා කරලා සමත භාවනා හරහා මේ කාමච්ඡන්දේ වෙනුවට චිත්ත ඒකාග්‍රතාවය අරගෙන කාමච්ඡන්දේ තලාව ගන්නයි. ඒක විසමරා ගන්නයි. ඊට පස්සේ විපස්සනාවෙන් ඒ කාමය ඇති වෙන්න ඉස්සෙල්ලා හිත කොහමද? කාමය ඇති වුණාට පස්සේ හිත කොහමද? ඒ කාමයේ ගිවන් කරුවට පස්සේ හිත කොහමද කියලා ඒ අර දානේ මාර්ගෙන් දාන වස්තු දීලා යම් ප්‍රමාණයකට ඇති කරගත්ත ඒ තණ්හා දුරු කිරීමේ ක්‍රමය තවදුරටත් සමතයෙන් හොඳට හිතට වද්දාගෙන ඊට පස්සේ කෙලින්ම තණ්හාවට මූණ දීලා ඒක හදාරලා ඒක විනිවිදලා ඒක හරහා දැකලා තමයි තණ්හාව දුරු කරන්නේ. ඉතින් ඒ සඳහා භවනා ක්‍රම නැත්නම් ශික්ෂණ ක්‍රම ශාසනික ක්‍රම තුනක් තියෙනවා සීල ශික්ෂාව සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා වශයෙන් ඉතින් ඒක තමයි සාමාන්‍ය විසුද්ධි මාර්ග වගේ පොත්වල හොඳට විස්තර කරලා තියෙනවා මේ තණ්හාව කඩන ක්‍රමය. ඉතින් මෙතනදී මේ පසුගිය දේශනොදිත් මතක් කරගත්ත පුංචි කාරණාවක් මම කැමැති මේ වෙලාවට ඉදිරිපත් කරන්න. ඒ තණ්හාව හරහා නැත්නම් තණ්හාව නැති කිරීමෙන් මේ සංසාර චක්‍රය කැඩීමේ වැඩ පිටලට කියනවා චේතෝ විමුක්තිය කියලා. ඒක සමතේ ආනික නැත්නම් සමත පූර්වංගම යෝගාවචරයේ වැඩපිළිවෙල වෙනවා. නමුත් ඊට සාපේක්ෂව සාර්ථක සමාන්තරව තවත් ක්‍රමයක් සරුවචාන්සේ දේශනා කරනවා ප්‍රඥා විමුක්තිය කියලා. එතනදී යෝගාවචරය මේ තණ්හාව දුරු කරන්නේ අවිද්‍යාව නැති කිරීමෙන්. තමන් ළඟ තියෙන තණ්හා පිළිබඳ නොදැනීම නැති කිරීමෙන් නැත්නම් අවිද්‍යාව පුරුක නැති කිරීමෙන් ප්‍රඥාවෙන් පුළුවන් චේතුමතුන පඤ්ඤායුත් ඇති කරා. ඉතින් ඒ දෙකෙන්ම බලනකොට පේනවා තෘෂ්ණාව පිළිබඳව අපි සාමාන්‍යයෙන් කියන එක කෙලේශයක් ඒක තියෙන එක හොඳ නෑ ඒක දුරු කරන්න ඕනේ කියලා කිව්වට මේක නොදැන මේක විනිවිද නොදැක මේක හරහා නොබල කවදාකවත් දුරු කරන්න බෑ. ඉතින් ඒ නිසා කෙනෙකුට සිද්ධ වෙනවා පැමිණෙන පැමිණෙන අවස්ථාවේ මේ තණ්හාව දිහා මූණට මූණ දාලා බලලා මේකේ අලගිය මුලගිය අංග ප්‍රත්‍යංග ව්‍යංජනාණු ව්‍යංජන බලලා මේ තණ්හාවේ ක්‍රියාකාරකම් බලන්න. ඉතින් ඒකෙච්චර ලේසි වැඩක් නැහැ. මොකද හේතුව තණ්හාව ඒ තරම මායාකාරී. තණ්හාව ඒ තරම ෂටයි. ඒ වගේම වංචනිකයි. ඒ නිසා ගෑවෙනකොටම අපි ඒකට අහුවෙලා ආතුර <coughs> වෙලා ඉතින් ඒ නිසා ඒක දානෙන් දුරුවක් කරලා සමාධියෙන් දුරුවක් කරලා ප්‍රඥාවෙන් තමයි විපස්සනාවෙන් තමයි අපි යම් ප්‍රමාණයකට මුණට මුණ දාලා ඒක ඒකේ වපතරිය දැකගෙන හරහා බලලා විනීත බලලා කටයුතු කරන්න. ඉතින් ඒක ඇත්තටම ඒ තණ්හාවට මුණ දීලා තණ්හාවේ විස්තර දැකලා තණ්හා දුරුවන් කිරීමේ ක්‍රමය අපේ අටුවා යුගයේදී අපෙන් හැලිලා තියෙනවා. ඒ අටුවා යුගයේදී ගොඩාක් කිස්මතු කරලා පෙන්නන්නේ තණ්හාව එන්නත් ඉස්සලා දුරුවන් කරන ක්‍රමයක්. සමත පූර්වංග ක්‍රමයක්. නමුත් හොඳ මොලකාරයෙකුට හොඳ ප්‍රඥාව තියෙන කෙනෙකුට අර දෙක මුත්ත බැහිත හදා ගන්න ඕන. දන් දීලා ආදී ක්‍රමයට ආශාව දුරුවන් කරලා යම් ප්‍රමාණයකට දසදාන වස්තු විශේෂයි ඊගාට සමාධිය වුණොත් මේ තණ්හාවතාවකාලිකව කාමච්ඡන්දය යටපත් කරලා නමුත් මේක සම්පූර්ණ නැති කිරීමට නම් තණ්හාවට මූණ දීලා විනිවිදින්න ඕනේ කියන ඒ විෂය සෙල්ලක්කාර පැත්ත දැකගත්තොත් ඒ කෙනා තණ්හාවත් එක්ක කෙලින්ම වැඩට බහින්න පටන් ගන්නවා තණ්හාවේ ක්‍රියාකාරකම් දිහා හොඳට බලනවා. ඒ බලල ඉවරලා තණ්හාව දැක දැක දන දන විනාශ කරලා තමයි Tamanට විශ්වාසයක් ඇති කරගන්නේ. ඒ සතුර ඉවරයි කියලා. යටපත් කරලා හෝ తాවකාලිකව එහෙම නැත්නම් එනකොට බය පැනලා ගිහලා නෙවෙයි. ඒ නිසා මේ විපස්සනා ක්‍රමේදී 아무තු සිල්ලකාර ගතියක් එහෙම නැත්නම් විප්ලවීය ගතියක් තියෙනවා තණ්හාවට මූල දෙන හැටි. ඉතින් අන්නේ විදිහට බලනකොට මේ තණ්හාව ගැන දත යුතු පැතිකඩ රාශියක් තියෙනවා. ඒක සාමාන්‍ය ගෝය ධම්මචක්කපවත්තන සූත්‍ර වගේ පෙන්නකොට යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සාගත తත්‍ර తත්‍රා විනන්දනී සෙය්‍යති දා කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියලා ඒ තණ්හාව බලමුළු තුනක් වශයෙන් ක්‍රියාත්මක වෙනවා. ඒ ක්‍රියාත්මක වෙනකොට අපි සාමාන්‍ය ලෝකේ විවහාර භාෂාවෙන් තණ්හාව කියන්නේ ආශ වීමහරහා නැත්නම් රාග වීමහරහා කැමැති වීමහරහා අපේ හිත ආතුර වෙන හැටි. එතකොට ඒ කියන ක්‍රමයට කාම තණ්හා භව තණ්හා විස්තර කරන්න පුළුවන්. නමුත් විභව තණ්හා කියන්නේ තනි ද්වේෂය. ඒකට මේ තණ්හා බලමුළු ඇතුලේ ද්වේෂය වැඩ කරනවා විභව තණ්හා කියලා කියන්නේ සාමාන්‍යයෙන් කියනවා තමයි සීදී විනාශා ගන්නද එතන තමයි ප්‍රේම කරපු එක්කෙනෙක් මරන්න. ඒ වගේ එන ඒක උච්ඡේද දිට්ඨි වශයෙන් සමාහලට රළු වශයෙන් පරිවර්තනය කරාට අර ආශා කරන දෙයම විනාශය කැමති වීමක් තණ්හාව කියන බලමුළු ඇතුලේ තියෙනවා. ඉතින් අර මේ වේදනාපච්චා තණ්හා කියන තැන ਸਰවඥාන්සේ මේ නිදාන සූත්‍රයේදී ලස්සන වැඩපිළිවෙලක් පෙන්ලා තියලා තියෙනවා. මේ ආශාවෙන් පටන් ගන්න වැඩේ දබරකින් කෙලවර වෙන හැටි. එහෙම නැත්නම් වැඩිසනේ දබරටයි කිව්වා වගේ මේ තණ්හාවම තණ්හාවේ ප්‍රතිපක්ෂ ධර්ම වෙන ද්වේෂය ඇති කරන හැටි. ඉතින් ඒක දිහා බලනකොට හිතෙනවා මේ මේ අපි දන්න සම්ප්‍රදාන කුරට ක්‍රමයට වැඩිය හරීම විප්ලවීය ක්‍රමයකට ඉදිරිපත් කරනවා. ඒ වාගේම එක චිත්තසංතානයක මේ දැන් හොඳයි හොඳයි කියලා ප්‍රේම කරපු දේ හරහා ඒ හිතම ද්වේෂෙන් ආතුර කරන්න පුළුවන් ගතියක් මේ තණ්හාව ඉගෙන ගන්නකොට කෙනෙකුට ඉගෙන ගන්න වෙනවා. දෙක එවැනි පෙරලියක් හරහා එක්කෙනෙකුගේ චිත්තසංතානය කෙලසීම් පමණක් නෙවෙයි ජන විඥාණයම විනාශ කරලා ජාතීන් දෙකක් අතර යුද්ධයක් ඇති වෙන්න දේශ සීමා අරගලයක් ඇති කරගන්න ඊට පස්සේ රට ජාති ආගම කැමැති නිසා අනික් ජාතිය විනාශ කරන්න පුදුමාකාර දඬුමුකුරු ගැනීමක් සිද්ධ වෙනවා ගැහුවොත් කියලා කියන්නේ ඒක මේ මගේ රටට මගේ ජාතියට මගේ ආගමට තියෙන කැමැත්ත කියලා නම් සිද්ධ වෙන්නේ මොකද්ද මගේ නොවන දේ විනාශ කරනවා ජාතිය හෝ ආගම හෝ විනාශ කරලා අන්තිමට හිතාගන්න බැරි අකුසල රාශියක් රැස් කර ගන්නවා ඒක නිසා අනේකා පාපක අකුසල ධම්මා සම්භවಂತಿ නෝ පටන් ගන්න ඉසෙනහසෙන් ප්‍රේමයෙන් පටන් අරගෙන අන්තිමට මේ පැත්තට එනකොට අපි අද අවුලුතර ප්‍රශ්නයක් වශයෙන් සාකච්ඡා කරා කරුණාව පිළිබඳ ගැට ගැට යනකොට අන්තිමට බලනකොට හොඳටම තරහක් ඇති වෙලා ඒ ඒ තමයි ප්‍රේම කරපු එකත් එක්කම. ඉතින් ඒක සාමාන්‍යයෙන් හිතන්නේ මානසික අසහනයක් කියලා. මේ තමන් ආශ කරන, ප්‍රිය කරන, තණ්හා කරන දේ හරහා ඒකටම ද්වේෂ කරලා ඒක විනාශ කරන තරමට යන්න පුළුවන් මේ වංචනික භාවය දැනගත්තේ නැත්නම් අපිට හරි අමාරුයි සමාජ සිද්ධියක් අර්ථකථනයක් දෙන්න. වගේම අපි හරහා මේ සිද්ධ වෙන දේවල් අර්ථකථනයක් දෙන්න හරි අමාරුයි. ඒ නිසා මෙතනදී සරුවචනාංශේ බොහොම ලස්සනට පෙන්නනවා තණ්හා පටිච්ච පරිේෂණ. යම් කිසි කෙනෙකුට නොසන්සිතුණු තණ්හාවක් තියෙනවා නම් එයා හැම වෙලාවෙදීම <clears throat> තමයි ළඟ දැනට තියෙන හෝ නොලබපු යම් සැපයක් වෙනුවේ සොයා හොයන්න පටන් ගන්නවා පරිශන කරන්න පටන් ගන්නවා. එචා අරමුණු රස හොයා හොයා යනවා. ඒ අරමුණු රස හොය හොයා යනකොට ඒ මිනිස්යාට යම් විදියකට අවශ්‍ය කරන්නා වූ ඉෂ්ඨකාන්ත මනාප වූ අරමුණ ලැබුණොත් ඒ මිනිසා ඒ දෙයට ප්‍රේම කරනවා. ඒකට ලැබිච්ච අරමුණට මේ ලාභයක් පරිේශන නිසා ලාභයක් ලැබුණොත් ඒ ලාභය නිසා ඒ මිනිසයා මේක දිකන ඉස්සලා විනිශ්චයකටපත් වෙනවා. මේකට මම මෙච්චර වියදම් කරා මේ දේ කෙරුවා ඒ නිසා මේක මට අයිති. මේ ලැබිච්ච ලාභේ මන්ට හිතේ මගේ කියාගෙන විනිශ්චයකටපත් වුණා. ඒ විනිශ්චය ඒකාන්තයෙන්ම පක්ෂග්‍රාහී. කදාකත් හිතන්නේ මේ හේතුපට ධර්මයෙන් මේක ඇති උනායි කියලා. මේ මම කරපු දේ මට ලැබුණා කියන විදිහට ඒ විනිශ්චය කරන ගතියකට එනවා. මේ විනිශ්චය නිසා ඒ තමන් උපයාගත්ත දෙයට තමන්ට අයිතිවාසිකමක් තියෙනවා. මට මේක මගේ කියලා ගන්න. මේකට චන්ද රාගයක් ඇති කරන්න. ඒ නිසා ඒක මේ සාධාරණීකරණය කරනවා මේ මම මහන්සිලා උපයාගත්ත දේ ඡන්ද රාගයක් ඇති කරනවා. අර විනිශ්චයෙන් කරන්නේ ඒක තමයි. තමන්ම සාධාරණීකරණය කියනවා ලොකු කුට්ටිය කඩා ගන්න. ඒ ලොකු කුට්ටිය කඩා ගන්න කරන මේ ඡන්ද රාගය නිසා ඒ පුද්ගලයා ඒ කඩාගත්ත කුට්ටිය ඇතුළට රිංගගෙන මම ඒ කියාගෙන මාම කියාගෙන මගේ ආත්මය කියාගෙන ඒකට ගෙවැදීමක් සිද්ධ වෙනවා. ඒ උපයාගත්ත දේ. ඒ නිසා ඒ උපයාගත්ත දේ දැඩි කර බදා ගැනීමක් හරියට තණ්හාන් සෝපාදානය තියෙනවා වගේ තමන්ගේ සාර්ථකත්වයේ හරහා ලැබිච්ච මේ භාභෝග සම්පatti ඥාති දේවල් වගේ දේවල් වලට දැඩි කොට පරිග්‍රහ කරන්න පටන් අර ගන්නවා අපි ගන්නවා අරක් ගන්නවායි කියලා. මොකද මේ බහිර වේරක් ගන්නවා වගේ තමන්ගේ වස්තුවට තමන් අරක් ගන්න පටන් අර ගන්නවා අර විශාල තාර්කික ක්‍රමයක් හරහා ගිහිල්ලා අරගත්තට පස්සේ ඒ පුද්ගලයාට විශාල ප්‍රශ්නයක් මතුවෙනවා මේ අරගත්ත වස්තුව අරසා කිරීම සම්බන්ධ. එතකොට මේ ආරක්ෂාව කියතෙන්ට ආපු ගමන්ම ඒ පුද්ගලයාට ආරක්ෂාධිකරණ ඒ ආරක්ෂාව පිළිබඳ අධිකරණ ශක්තිය Taman අතර අරන ඔලොමල වීමේ කෙලවර තමයි ਸਰවචන්සෙ පෙන්වන්නේ දණ්ඩාදාන දඬු මුගුරු ගන්න සිද්ධ වෙනවා සත්තාදාන ආයුධතර ගන්න වෙනවා කලා විග්‍රහ විවාද කලහ කරන්න සිද්ධ වෙනවා මිනිසුත් එක්ක විග්‍රහ වශයෙන් පරිගණ වර්ජන ව්‍යාපාර තර්ජන ව්‍යාපාර කරන්න වෙනවා විවාද වාද වලට පෙළඹෙනවා ඊට පස්සේ තුවන් තුවන් තෝතෝ වරපල කියලා තද බල වචන පාවිච්චි කරන බලාපොරොත්තු වෙනවා පේසුඤ්ඤම් මුසාවාදා ඒ සඳහා නොකියන බොරුවක් නැහැ නොකරන හිස් වචන ප්‍රමාණයක් නැහැ ඒ නිසා හිතා ගන්න බැරි තරම් පාපක අකුසල ධර්ම රාශියකට මේ හරහා බැඳෙනවා. එතකොට අර ප්‍රේමයෙන් පටන් ගත්ත දේ කලහයකින් ඉවර වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා ලෝකයේ ඇති වෙන කලහ විවාද වලට හේතු අහන කතන්දරයක් තියෙනවා. සුත්තනිපාතේ කලහ විවාද සූත්‍රයේ කුතෝ පහූතා කලහ විවාදා කියලා ਸਰවචන්සේ සඳහන් කරන්නේ පියා පහූතා කලහ විවාද. මේ ලෝකයේ ඇති වෙන සෑම කලහයක්ම විවාදයකටම හේතුව ප්‍රේමය. ආශා කිරීම නිසා තමයි. ඒක නිසා කවදා හෝ ඒ මම මාගේ කියා ගන්න තණ්හා කරන ගතිය නිසා ඇති වෙන මේ ආශාවෙන් එහෙම නැත්නම් ඒක තියෙන ද්වේෂයෙන් ඔය දෙකෙන්ම ආධිනව දක්වන්න පුළුවන් නම් ඒක නට තේරෙනවා මේ ලෝකේ බාහිරේ යුද්ධ තිබුණාට බාහිරේ දේශසී මාර්ගල තිබුණාට ඔක්කොම තියෙන්නේ මගේ හිතේ තියෙන එක එක කෙලෙස් එක. මේ තෘෂ්ණාව කියන ඇලෙන ප්‍රියකරන කෙලෙෂේ මතින් තමයි ඔය බාහිර යුද්ධය හටගෙන තියෙන්නේ. ඒ බාහිර යුද්ධය හට ගන්න ඉස්සලා Taman ඇතුලේ මේ පෙරලිය පටන් ගන්නවා. ඒ පෙරලිය තමයි අසහනයක් විදියට මානසික ආතතියක් විදියට එන්නේ. ඒකම තමයි ප්‍රමාණයක් ඉස්සරහට ගිය ගමන් කායික රෝගයක් මානසික රෝගයක් විදියට ඉදිරිපත් වෙන්නේ. ඉතින් ඉදිරිපත් වුණාට පස්සේ කවදාකවත් හිතන්නේ ඒකේ නා මෙවැනි කායික රෝගයකට මානසික රෝගයකට හේතුව මේ ආසාවක් එහෙම නැත්නම් ඇතුළත තියෙන මේ ආරවුලට හේතුව ආසාවක් කියලා කවදාකවත් හිතන්නේ එහෙම කිව්වත් ලැජ්ජාවටපත් වෙනවා. ඒක ඒකලා හිතනවා මේ යුද්ධ නැතිකරන්න අපි ජාත්‍යන්තර සාකච්ඡා පවත්වන්න ඕනේ. නැත්නම් බලවත් ආයුධ හදා ගන්න ඕනේ. නැත්නම් සාම මේ හමුදා වෙන්න ගන්න ඕනේ කියලා අර තමන්ගේ තණ්හාව මොනම විදිහකට මතු කරන්නේ නැතුව මේ බාහිරේ নানা ආකාර ක්‍රම හොයන සංවිධාන ලෝක සාම සංවිධාන නැත්නම් ජාත්‍යන්තර අරක මේක කියලා පුදුමාකාර මේවා නිකන් ජාතික විහිළු නෙවෙයි ජාත්‍යන්තර විහිළු තියෙන්නේ. අපේ යුගයේ ඒක හොඳටම ප්‍රසිද්ධයි. කරන්න තියෙන පාහරකම් තේරම කරලා ලොකු මේෂයක් වටේ සුද්ධ වර්ගයක් එකතු වෙලා ටයි දාගෙන කෝට් දාගෙන ඉතාල සාකච්ඡා පවත්වනවා මේ සාමෙට. එක එක්කත් කැමති නෑ නැවත නැවත සලකා බලන්න මේ සියල්ලම හටගන්නේ තණ්හාවෙන් කියලා. ඒගොල්ලන්ට පේන්නේ මේ සාමයට හේතුව බාහිරේ. ඒ ਸਰවඥාන්සේ මේ ටික සාමාන්‍ය පටිච්චසමුපාදේ පෙන්වන ටික ඒ මහා නිදාන සූත්‍රයේදී බොහෝම ලස්සනට පියවර කීපයක් කරා පෙන්නනවා මේ මිනිස්යාගේ මේ තණ්හාව නිසා මේ මිනිස්යා කොච්චරක් කෙලෙසිලා ඇත්තටම කියනවා ඒ මිනිස්යාට ඕන දෙයක් නෙවෙයි මේ කලහ විවාද. නමුත් මේ තණ්හාව විසින් කරන මානසික මේ පෙරලිය ඒවට කියන්නේ විපල්ලාස කියලා විපල්ලාස වුණාට පස්සේ මිනිස්සයා යකා අපි දන්නවා මේ අඟුලිමාල තිල්කනෝගේ ඒ කුමාරගේ නම අහිංසක මුළු මුළු බැච් එකට හිටපු හොඳම බැච් ස්ටොක් කරපු මිනිසයා. නමුත් ඒ තියෙන මේ ගුරුවරයා එයත් එක්ක සම්බන්ධ වෙලා මේ ඇති කරගන්න ප්‍රසාදේ පිළිබඳව මසුරුකමක් තරහවක් ඇති කරගත්ත මිනිස්සු කියන කටහතාවක් නිසා ප්‍රධාන වෙලේ මදාවියක් බාටපත් වෙනවා. අන්තිමන කොහොමද බුදුහාමුදුර මරන්නත් යනවා. අම්මා මරන්නත් යනවා. අර අහිංසක කෙනෙක් මේ පරිසරයට වැටුණාට පස්සේ සිද්ධ වෙන දේ. ඒ අහිංසකව ඉන්න කාලෙත් මේ මනුස්සයා තුල අඟුලිමාල ඉඳලා තියෙනවා. අඟුලිමාල වුණාට පස්සෙත් මිනිහා තුල අහිංසක කෙනෙකුත් ඉන්නවා. බුදුරජාණන්තර විතරයි මේ දෙක දකින්න පුළුවන්නේ අම්මටවත් බෑ. කොසල් රජුරණ කොහොමඩක්වත් බෑ. කොසල් රජුරණ බුදුහාමුදුර ළඟ ඉන්නව දකින්නටත් සහලවන්න පටන් අරගත්තලු මේ මඟුලිමාර කියලා. අපි අපි හිතානේ ඉන්නේ මේ රාගයේ තියෙන තැන්වල ද්වේෂයේ ඉන්න බෑ, ද්වේෂයේ තැන්වල රාගයේ තියෙන්න බෑ කියලා. ඇත්ත තමයි. ඒක සාමාන්‍යන වෙන්නේ නෑ. නමුත් රාගයේ තියෙන තැන ද්වේෂයේ විපල්ලාශයක් තියෙනවා. ද්වේෂයේ තියෙන තැන රාගයේ විපල්ලාශයක් තියෙනවා. මේ දෙන්න ඒ රයිගමේ ගම්පලයි වගේ තමයි. රයිගමේ ගම්පලයි කරන්නේ දවල් 30 රණ්ඩු කරනවා. දෙන්න එක ළඟ ඉන්න බෑ හැප්පිච්ච එක වචනයක් කතා කරපුවා අනිතකට තරහ යනවා. නමුත් රැයට දෙන්න එකතුල හොරකම් කරනවා. ඉතින් මොන තාලයකවත් මිනිස්සු හිතන්නේ යකෝ මේ දෙන්න එකතුල හොරකමක් කරයි කියලා. මොකද දවල් 30ෙම රණ්ඩු. ආන්නේ වගේ තමයි අපේ මේ මේ හිත රාගයට සහ ද්වේෂය දෙක අතර මැද පෙලෙන්නේ. මේ පෙලෙන වෙලාවේදී ඒ දේ අවබෝධ කරගන්න ඒ හිත අයිතිකාරයටවත් බෑ. ඒක අවබෝධ කරගන්න නම් අපි ආත්මවාදයෙන් අයින් වෙන්න ඕනේ. මේක බාහිර හේතුවක් නෙවෙයි. මේකට හේතුව ඇතුළ තමයි කියන්නේ. මේ ඇතුළත හේතුව නිසා සමාජගත දුක් ඇති කරනවා, సంతానගත දුක් ඇති කරනවා. ඒ සඳහා මේ පුද්ගලයා තමා දේශම අන්නර විප්ලවීය දැක්ම බලන්න පටන් අරගත්තොත් විතරක් ආයාසයකින් පුංචි පුංචි ප්‍රයත්නකින් නෙමෙයි. අවස්ථා කීපයකට පස්සේ මේ බුදුජාණන් වහන්සේ මේ පටිච්චසමුපාදයක් කියලා දේශනා කරන මේ සුවිශේෂී ධර්මය හරහා තේරුම් ගන්න පටන් අර ගන්නවා. මේක තමන්ම තමන් දිහා ඒ විදර්ශනානුකූලව සත්‍ය දක්නා ස්වරූපයෙන් ඇත්ත ඇති දක්න ස්වරූපයෙන් බැලුවේ නැත්නම් අපේ හිත තර්ක හිත එහෙම නැත්නම් මේ අන්වේ ඥාන මේකට හේතුව බාහිරේමයි හොයන්නේ විශාල වශයෙන් කිව්වොත් අද තියෙන බුද්ධ ආගම 100ට 100ක්ම බාහිරේ හොයන. ඒ නිසා බුද්ධ ආගම අද මූලධර්මවාදී වෙලා තියෙනවා. අනිකුත් ආගම් නැති කරන්න කතා කරනවා. නානා ප්‍රකාර විදිහට අල්ලගෙන තියෙන්නේ මේ වගේ ප්‍රශ්නවලදී මේ බුද්ධ ඥානස පෙන්වන බුද්ධ ධර්මයේ දැක්ම පැත්තක තියලා ආගමක් බවට පත් කරගෙන ඒ ආගම රකීම සඳහා ඔය දඬුමුගුරු ගන්න ආයුධ ගන්න කලහ විවාද කරන්න තෝතෝ වරපල කියලා කතා කරන්න අනන්තවත් පිළිඹිලා තියෙනවා. ඒක හැබැයි ඉතින් සාමාන්‍යයෙන් මේ බුද්ධ ධර්ම විතරක් වෙච්ච එකක් නෙවෙයි. අනිකොත් හැම ආගමකම ඉතිහාසය බලනකොට ඒක අන්තිමට කට්ටියක් ඒක උරුම වාසිකමට අරගෙන ඒක රකින්න මේ ආගම නොතිබුණා නම් හොඳයි කියන මට්ටමට යනකම් ආගමේ නාමයෙන් කැතවර කරනවා. ඒ නිසා යෝගාවචරිකට විතරක් ඒ සමාජගත පවතිනා වූ මේ දුකත් තමන්ගේ సంతානගත පවතින ආ දුකත් හේතුව මේ තෘෂ්ණාව බවත් ඒ තෘෂ්ණාව කරගෙන කරගෙන යනකොට වේලාවක ද්වේෂයේ වශයෙන් පෙනී හිටින බවත් මේ තෘෂ්ණාව දුරුවන් කරලා ඒකට අප්‍රිය කරලා කවදාකවත් ගොඩ එන්න බැරි බවත් තෘෂ්ණාව හරහා තෘෂ්ණාව විනිවිදලා දැක්කේ නැත්නම් අවිද්‍යාවෙන් දැක්කේ නැත්නම් කවදාකවත් තෘෂ්ණාවේ තියෙන මේ ෂට මායාවී ගති අයින් කරන්න බෑ ඒ නිසා භාවනා කරන යෝගාවචරයට ඒ මේවා කරගෙන යනකොට දැක ගන්න අමාරුයි දැන ගන්න අමාරුයි මේ සතිය නැමැති චෛසිකේ මෙච්චර ගැඹුරු සංකර දෙයක් අපිට පෙන්ලා දෙයිද කියලා. අපි මේ කරගෙන යන විදිහට මේ හුස්ම දිහා බලන ඉන්නකොට ආශ්වාස ප්‍රශ්වාස දිහා බලන ඉන්නකොට ওই වගේ දෙයක් අපිට අල්ලන්න පුළුවන් වෙයිද කියලා හිතන්නවත් බෑ. නමුත් අන්තිමට දිගහැරිලා දිගහැරලා දිගහැරලා යනකොට පේන්න පටන් අර ගන්නවා මේ මේ ලයිස්තුවේ පෙන්නන ඒ තණ්හා පරිේෂණ ලාභ විනිශ්චය ඡන්ද රාග අජෝසන පරිග්ඝා මච්චරිය ආරක්ෂාව කියන මේ කෙලෙස් කන්තියම පෙන්ලා තියෙන වැටම මේ සති චෛතසිකයෙන් ලත්තනදිම අවබෝධ කරන්න පුළුවන් ගති ලකුණු සතියේ තියෙන. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි මේ සති චෛතසිකේ ගත්තොත් ඒ සති චෛතසිකය පසුකාලීන ආචාර්යවරු පෙන්නුවේ අනිත්‍යයිසිකයන්ගේ වෙන් කරලා රූප ධර්ම වලින් වෙන් කරලා ඒකේ ලක්ෂණ මෙහෙමයි රස මෙහෙමයි පච්චපට්ඨාන මෙහෙමයි පදට්ඨාන මෙහෙමයි කියලා චෛතසිකයක් අඳුනගන්න උපක්‍රම පැතිකඩ හතරක් අපේ අටුවාව පසුකාලීන අඳුනගෙන තියෙනවා. ඒ නිසා සති චෛතසිකයේ ලක්ෂණයේ වශයෙන් පෙන්වන්නේ මතු පිට පා වෙලා ඉස්සලා යන එක නෙවෙයි ගත්ත තැන කිඳා බහින ගතිය. අපි ලාපන ලක්ෂණ කියන පොලාපණින්නේ නෑ. ඇතුළට කිඳා බහින ගතිය තමයි. ඒක නිසා අපි යම් වෙලාවක ආනපාන සතිය නැත්තම් පිම්බීම හැකිලිම නැත්නම් වම දකුණු වශයෙන් කරනකොට ඒ අරමුණත් එක්ක හිත මූණට මූණ දාලා ඉඳලා ඒ අරමුණේ අලගිය මුලගිය විස්තර ස්වභාව ලක්ෂණ මුලැමැදාග හොයාගෙන ඇතුළට යනවනම් අපි දන්න සතිය වැඩනවා කියන්නේ. අපි දන්නවා ඒ වෙනුවට රූප දිගේ, ශබ්ද දිගේ, වේදනා දිගේ නන්නත්තර වෙනවා නම් සත්‍ය පිහිටලා නැහැ. සත්‍ය නිකන් වතුරට දාපු පොරොප්ප කෑල්ලක් වගේ ඔහේ පාවි පාවි තියෙනවා. කිඳා බහිනවා නම් ඒ තමන් ගත්ත අරමුණේ කවදාකවත් නොදැක්ක විස්තර විභාග ස්වභාවික ලක්ෂණ පෞද්ගලික ලක්ෂණ පේන්න පටන් ගන්නවා. එනිසා භාවනා කරගෙන කරගෙන යනකොට යම් කිසි කෙනෙක් ඒ සතිපට්ඨානේ පිහිටියාද කියලා දැනගන්නේ අරමුණේ වෙනද නොදැක්ක සවිස්තර ඒවට කියන ස්වභාව ලක්ෂණ කියලා කියන්නේ පොදුවේ නමුත් ඒවට අත්‍යන්ත ලක්ෂණ කියලා කියනවා පච්චත්ත ලක්ෂණ කියලා කියනවා ආවේනික ලක්ෂණ කියලා කියනවා හරියට ආශ්වාසයෙන් ප්‍රශ්වාසයෙන් වෙන් කළ කැඳේ ගල බීරුව වගේ කියනවා එහෙමනම් අපි දන්නවා අරමුණට බැස්සයි කියලා. ඒ වගේම තමයි සතිය ක්‍රියාත්මක වෙනකොට ඒ සතියේ කර දෙන කෘත්‍ය තමයි විෂයාභිමුඛ භව පච්චපට්ඨාන. Tamanට හදාරන්න ඕනේ අරමුණු කරන්න ඕනේ නිමිති කරන්න ඕනේ අරමුණට මූණට මුණ දාන්න පුළුවන් අනික් අරමුණු ඈත්මත් කරලා. එතකොට මේ යෝගාචර සතිය පිහිටපු ඕනම වෙලාවක කියන්න පුළුවන්කම තියෙනවා මගේ හිත මේ අරමුණු රාශියක හරියට මෙන්න මේ අරමුණේ තියෙන. එහෙම නැත්නම් කියන්න පුළුවන් ආස්වාසය ඇති වෙනකොට ආස්වාසය ඇති වෙනවා. ඒ ආස්වාසය ප්‍රස්වාසය නෙවෙයි. ඒකමයි ඒක සත්‍යයක් අහන එක නෙවෙයි. ඒක වේදනාවක් නෙවෙයි. ඒක හිතවිල්ලක් නෙවෙයි ආස්වාසය. හරියට නිකන් මේ නාතඬුවක් දාලා යමක් අහුල ගන්නවා වගේ ඒ කටුකුරුදි ස්වාමීන් වහන්සේ ඒක ගැන නිදර්ශනයක් වශයෙන් කියනවා. ශබ්දන්ත කුලයේ ඇතෙක් උට ඇහැ පේන්නේ නැහැ ඇතාට එච්චර ඇහැ පේන්නේ නැහැ ඉදි කට්ටක් ගන්න හොඬේ දික් කරනවා ගොඩාක් පිදුරු කන්දක් මැද තියෙන ඉදි කට්ටක් අහුලනවා වගේ සද්දන්ත කුලයේ ඇතෙක් අර මෙච්චර නන්නතර වෙච්ච හිත මගේ දැන් හිත තියෙන ආශ්වාසය කියලා හරියටම කියන්න ඊට පස්සේ ඒක ප්‍රශ්වාසයට මාරු වෙනකොට කලකොල වෙන්නේ නැහැ ආ දැන් ආශ්වාසය නෙවෙයි ප්‍රශ්වාසය තියෙන්නේ ඒක තවදුරටත් අපි සතිය වඩ아가න යනකොට දෙන උපදේශ පන්තියට හරිය ඇල්ලුවා නම් මම මේ ඉන්නේ ආශ්වාසයේ මුල මැදත් නෙවෙයි අගත් නෙවෙයි කියලා කියලා හැකියි. ඊට පස්සේ ඒක එමීට ගෙවම් කරලා මැදට යනකොට මම මේ ඉන්නේ සතිය ආස්වාසිය මැද. මුලත් නෙවෙයි අගත් නෙවෙයි. ඊට පස්සේ මං ඉන්නේ අග. මුලත් නෙවෙයි මැදත් නෙවෙයි. කියලා ඒක ප්‍රසවාසයක් නෙවෙයි. ශබ්දෙකුත් නෙවෙයි. වේදනාවකුත් නෙවෙයි. හිතවිල්ලකුත් නෙවෙයි කියලා හරියට විෂයට මුහුණ දෙන්න පුළුවන් ගතිය අභිමුඛ කරන ගතිය යෝගාචරයට තේරෙන පටන් අර ගන්නවා මෙච්චර නන්නත්තර ඇවිදපු හිත පිස්සු හැදිච්චි රිලෙවෙක් වගේ පැනපැන හිටපු හිත හරියට ඒ චිත්තක්ෂණය මූණ දෙන්නේ අසවලාට කියලා කියන්න පුළුවන් ගතිය තියෙනවා. ඉතින් මේ ගතිය කොච්චර බලවත්ද කියනවා මේ ගතිය කොච්චර හිතකට ශක්තිමත්ද කියලා කියනවා නම් ඒක පුදුමාකාර ආරක්ෂාවක් සලසනවා හිතට. ඒ නිසා මේ කියන විදියට කාමාශාවෙන් හරහා එන ආරක්ෂාවක් නෙවෙයි සතියදී එන්නේ සතියදී එන්නේ Tamanට ඉදිරියට ඉදිරිපත් වෙච්ච එකට කෙලින්ම මූණ දැමීමෙන් ඇති වෙන අරසාව. ඉතින් ඒක පිළිබඳවත් ඔය ලස්සන නිදර්ශනයක් මම කලිමුත් කියලා ඇති. අලියකුයි සිංහයකුයි සම්ඩු කරනකොට සාමාන්‍ය ළමා කතා පොත්වලත් හරියටම කියන්න දන්නේ කැලේ රජා සිංහයාද අලියාද කියලා. නමුත් ඒ නිරීක්ෂණය කරපු මේ ඉන්දියාවට ගිහලා නිරීක්ෂණ කරපු ඒ සුදු මහත්තයෙක් එයා ලියපු සටහනක කියලා තියනවලු අලියට බුලුවන්කාරකම් තියෙන්නේ හොඳේ විතරයි. අනෙක් හඳ හරි බරපතලයි. ඒ නිසා අලියා යම් තාක් සිංහයට බුණ දාලා ඉන්න තාක්කල් අලියා බේරිලා. සිංහයා බලන්න පිටිපස්සෙන් ඇවිල්ලා කොඳුරට පයින්. කොඳුර පැනපු ගමන් කුඹතලේ පලනවා. සිංහයා බලන්නේ එහාට මෙහාට පැනලා පැනලා අලියාගේ පිටිපස්සට යනවා. අලියා කරන්නේ මුණ දාන්නේ. අලියා යම් තාක් සිංහයාට මුණ දාගෙන ඉන්න තාක්කල් අලියාගේ අරසාව තියෙනවා. ඒ වගේ තමයි කෙලෙසයකට වේවා, පිනකට වේවා අපේ හිත හරියටම මුණ දාගෙන ඉන්නවා. අරමුණට මොන දාගෙන ඉන්නවනම් ඒ අරමුණ මොන්නම දෙයක්වත් අරමුණට කරගන්න බැරි වෙනවා. ඒක හරියට නිකන් මේ හිරිවට්ට ගත්තා වගේ. ඒ නිසා සතියේ පච්චුපට්ඨානය සතිය Tamanට වැටෙන ආකාරය තමයි අරමුණු බොහෝම ශීඝ්‍රයෙන් ලක්ෂ කෝටි ගණනකින් Taman කරා පැමිණීමෙන් තියේදී මෙන්න මේකත් එක්කයි මගේ හිත දැන් තියෙන්නේ කියලා හරියටම වෙන් කර ගන්න පුළුවන් වෙනකොටම හිතට පුදුමාකාර අරසාවක් එන්න පටන් ගන්නවා. ඒ අරසාව වැටහෙන්න එක චිත්තක්ෂණයක් එක අරමුණට මුණ දාලා බෑ. ඒ අරමුණේ චිත්තක්ෂණ 3-4ක් යන්න ඒ ගැම්ම තුල තමයි Tamanට තේරෙන පටන් අරගන්නේ අරමුණු රාශි රාශි වශයෙන් මතු වුණාට මේ සතිය යොසුළු කරගත්තට පස්සේ සතිය කාර්යක්ෂම කරගත්තට පස්සේ අරමුණ නටන නටන තාලෙට මේ සතිය යොමු කරගන්න පුළුවන් ඒ යොමු කරගත්තට පස්සේ අරමුණට විශාලම දෙයක් තමයි මූණ දුන්නොත් අරමුණේ කෙලෙස් ස්වરૂපේ නැති ඒක මේ කෙලෙස් වල පිළිබඳව දත යුතු ප්‍රධානම දෙයක් තමයි කෙලෙසයකට මූණ දුන්නොත් ඒ කෙලෙසේ බල බිඳෙනවා හැංගුවොත් වැවෙනවා කෙලෙසේ හංගන්න ගත්තොත් වැවෙනවා නිදර්ශනයක් වශයෙන් කිව්වොත් අපේ ඔය කුස්සිය මුල් එකතු වෙන කුණු ටික වේවා එහෙම නැත්නම් මේ ගෙදරක එකතු වෙන කුණු ටික වේවා මුල්ලකට දාලා වහලා තිබ්බොත් ඒක විස බීජ වෙලා පුස් බැඳිලා විස වායු ඇති කරනවා. අවුවට දාපු ගමන් කොම්පෝස්ට් වෙනවා. ඒ විස කුණු සේරගෙම තියෙන විස මැකිලා ඒක හොඳම සෞඛ්‍ය සම්පන්න මේ කාබනික පොහොරක් වඩපත් වෙනවා සූර්යාලෝකයට ප්‍රකාශ කරපු ගම. ආන් මේ වගේ තමයි ඕනම කෙලෙසයක්. මේ තණ්හා වේවා වෙන මොකක් හරි වේවා තමයි හරියටම ඒක මතුවෙන වෙලාවේ මුණ දෙන්න පුළුවන් නම් ඒ හරහා Tamanට ලැබෙන ඒ දැනුම විස්තර කරන්නේ ඒ බුරුම ওই මහසි ක්‍රමයෙන් ඉස්සලා තිබුණ ක්‍රමේදී වේදනාපච්චය තණ්හා තමයි දන්නේ නැති මිනිහට. නමුත් මේ සංසිද්ධිය දිහා හොඳට වේදනාවක් එනකොට මුණ දිලා බලන විට වේදනාපච්චය පඤ්ඤා වෙනවා. මේ සිද්ධිය පේන්න පටන් ගන්නවා. මේකට මත් වෙලා පුරුද්දට මුණ දුන්නොත් තෘෂ්ණාවට යනවා. වෙන සංසිද්ධිය හොඳට බලන්න හිටියොත් මේ වේදනාව පාසා තණ්හාව එන්න පුළුවන්. මේ තණ්හාව එන හැටි එක පිළිබඳ බයක් නැතුව කැතක් නැතුව හිරිකිතයක් නැතුව බලන්න හිටියොත් සතියේදී පුදුම ආරක්ෂාවක් එන්න පටන් ගන්නවා තමයි තේරෙන්න පටන් අර ගන්නවා මේ කෙලෙස් අපිට hina වෙන්නේ වසන් ගන්න ගියොත් කෙලෙසට මූණ දෙන්න පුළුවන් වුණොත් මොනම විදිහකට ඒ කෙලෙස් වලට අපිව වංචා කරන්න බෑ. ඒ නිසා එතන ඒ ඇති කරන සතියෙන් ඇති කරන අරසාව කෙලෙස් සම්බන්ධව යෝගාවචරිකට තේරෙන්න ඒ සතිය වඩමින් බොහෝ කාලයක් යනවා. ආරම්භයේදී එහෙම එකක් තේරෙන්නේ ආරම්භයේ තියෙන්නේ Tamange හිත බොහොම දුර්වලයි. එන කෙලෙස් බරපතලයි. ඒ නිසා සතිය නිතරම වැටෙනවා. සතිය නිතරම පරාද වෙනවා. ඒ නිසා කවදාකවත් බැරි වෙයි මට මේ බරපතල කෙලෙසයක් වෙන රාගය වගේ අල්ලන්න කියලා. නමුත් භාවනා කරගෙන කරගෙන කරගෙන යනකොට ඒක සදා සතත් අභ්‍යාසය අවශ්‍යයි. නිතිපත අභ්‍යාස කරනකොට තමන තේරෙන පටන් අර ගන්නවා මේ තණ්හාව කියන එක gediye පිටින් එන්නේ නැහැ. ඒක හිතට මෝදු වෙන්නේ ටික ටික. මොහොදු වෙන ගානේ සතිය පවත්වන්න පුළුවන් නම් ඒ තණ්හාවට ඕනාට වැඩිය මෝරන්න ඉස්සලා නියපොත්තෙන් කඩන වෙලාවේ කඩා ගන්න පුළුවන් තැනක් තියෙනවා. ඒ සඳහා වේදනාවක් හෝ තණ්හාවක් හෝ එනකොටම සූදානම් ශරීරේ ලෑස්ති වෙලා ගිය සතියක් තියෙනවා. තණ්හාව එනකොට සූදානම් වෙච්ච සතිය නැත්තම් තණ්හාව එනකොට ඒකට ලෑස්තිලා ගිහලා නැත්නම් තණ්හාව ජය ගන්නවා. ඒ නිසා යෝගාවචරයක් කරන්නේ ඒ එන බව දැනගෙන අරමුණු ඒක එන්නකොටම බලනවා. ඒ නිසා ඒකට හුරුවක් වශයෙන්, ඒකට පුරුදු කිරීමක් වශයෙන් කියන මේ ආස්වාසය එන්නත් ඉස්සර වෙලා සතිය තියලා ආස්වාසය එන හැටි බලන්නේ කියන. ඒකත් මම කියනවා ආධුනිකයෙකුට කරන්න බෑ. ඉස්සලා අපි කරන්නේ ආපු ආස්වාසය බලන එක. ආපු ප්‍රසවාසය බලන එක. නාස්පුඩු පුරවාගෙන ආස්වාසය යනකොට ප්‍රසවාසය යනකොට බලනවා. නමුත් ඒකෙදී අපි සතිය කාර්යක්ෂම කරන්න සතිය දියුණු තියුණු කරන්න හදන්නේ ආස්වාසය එනකොටම එන්නත් ඉස්සරලා පුළුවන් නම් සතිය පිහිටුල කොහොමද නැති තැනක ඉඳලා ආස්වාසය පටන් අරගන්නේ කොහොමද ඒක නාස්පුඩු පුරවාගෙන යන වට්ටමන තියලා කොහොමද ඒක නැති වෙලා ආයේ ප්‍රසවාසයට ඉඩ දෙන්නේ ප්‍රසවාසය කොහොමද පටන් අරගන්නේ? ඒක පුරවාගෙන ආස්පුඩු පුරවාන කියලා කොහොමද ඉවර වෙන්නේ කියලා ඒ ආස්වාස ප්‍රසවාස කියනා වූ මේ මධ්‍යස්ථ අරමුණක නැත්නම් උදාසීන අරමුණක එන්නත් ඉස්සලා පිහිටුවාගත්ත සතියකට ආස්වාස ප්‍රසවාසය යට කරන්න පුළුවන් වුණොත් ඒ යෝගාවචර ඉස්සරහට යනකොට මේ රූප ධර්ම විතරක් නෙවෙයි නාම ධර්ම පවා මතු වෙනකොට ආශාව එපා වීම තණ්හාව ද්වේෂය එනකොට ඒ ඇති වෙන හැටි දැක ගැනීම හයිය එනකොට ඒ යෝගාවචරයට තියෙනවා මේ ලාවට යාන්තමට වැටි වැටි පටන් ගන්න සතිය එක දිගට වඩ아가න ගියොත් ඒ අබ්බැහි වෙලා එන කෙලෙස් ඕනම දෙයක් එනකොට ඒක එන හැටි යන හැටි දැක් ගන්න පුළුවන් වුණොත් හම්බෙන ආරස්සාව අර වගේ යෝගාවචරයට කෙලස් කන්දක් හරහා එන අරසාව නෙවෙයි ආයුධයකින් එන අරසාව නෙවෙයි දණ්ඩකි මුගුරුකින් එන අරසාව නෙවෙයි වාද කරලා රණ්ඩු කරලා ගන්න අරසාවක් නෙවෙයි කෙලස් ඇති කරන අරසාවක් නෙවෙයි සතියෙන් ලැබෙන අරසාව සරුවත් chance සඳහන් කරන්නේ ඒක මේ නිතරංග ජයක් කියලා කෙලස් එක තමයි රණ්ඩු කරන්නේ නමුත් කෙලස් එන්නත් ඉස්සලා අල්ලනකොට ඒ ජයග්‍රහණ නිසා පරදින කෙනෙක් නැහැ ඊර්ෂ්‍යා ක්‍රෝධ මානෝට ලක් වෙන දෙයක් නැහැ කෙලස් බිම දා ගන්න පුළුවන් ඒ නිසා යෝගාවචරයා සතිය පිහිටවන මුල් කාලෙම තේරුම් ගන්න ඕනේ මේ සතියෙන් ලැබෙන ආරක්ෂාව පච්චපට්ඨාන වශයෙන් පේන ආරක්ෂාව තේරුම් ගන්න ටික කාලයක් යනවා තේරුම් ගත්තට පස්සේ ඒ ආරස්සාව රූප ධර්ම වලටත් ලැබෙනවා නාම ධර්ම වලටත් ලැබෙනවා කුසල ධර්ම වලටත් ලැබෙනවා අකුසල ධර්ම වලටත් ලැබෙනවා මධ්‍යස්ථ ධර්ම වලටත් ලැබෙනවා ඒක නිසා ඒක තහවුරු කරගත්තට පස්සේ Tamanට ඕන විදිහට පාවිච්චි කරන්න. ඒ නිසා මුලදී අපි ශද්ධාවෙන් යුක්තව ලොකු ඇදහිල්ලකින් යුක්තව මේ සතිය පුරුදු කරගෙන යන්නේ පුරුදු කරන යන කාලේ නම් හරියට කම්මැලි හිතෙනවා. හරියට නීරස හිතෙනවා. එපා වෙන ගති පහළ වෙනවා. ඒක තමයි කෙලස් කියන්නේ. සතිය වඩ아가න යනකොට විපස්සනා විශේෂයෙන් පේන තියෙන දෙයක් තමයි භාවනා කරගෙන යනකොට අරමුණ ඉදිරිපත් වෙලා සතිය අරමුණත් එක්ක නිතර වුණට මුණ දාලා ඉන්නකොට කම්මැලිකම එන්න පටන් ගන්නවා. නීරසකම එන්න පටන් ගන්නවා. බයක් පහළ වෙනවා. අසරණකමක් පහළ වෙනවා. නිකන් රහෙන් තල්ලු වුණා වගේ තමන්ගේ අනන්‍යතාවය නැති වුණා වගේ මොකද්ද වෙන්න පටන් අර ගන්නවා. ඒ නිසා අත්හැරලා ගියොත් එතනදී යෝගාවචරය මාර බලවේග වලට කෙලෙස් වලට යට වෙනවා. හොඳටම ඒ தત્ත්වය දැනගෙන ඉදිරියට ගියොත් ඒ යෝගාවචරය හම්බ වෙන ඒ අරසාව මම අර කිව්වා වගේ මේ නිතරක ජයකින් හම්බෙන අරසාවක් ඒ අරසාව විතරයි සරුවචනන්සේ අදහන. ඉන් අපිට රාජ්‍ය බලයෙන් ලැබෙන ආරස්සාව, මුදලින් ලැබෙන ආරස්සාව, තරුණකම නිසා ලැබෙන ආරස්සාව, සෞඛ්‍ය නිසා ලැබෙන ආරස්සාව මේ සේරම ජරා ව්‍යාධි මරණ තුන්ට යටයි. මේ සතියෙන් හම්බ කරලා දෙන මේ ආරස්සාව මම ඒ භාවනා කරන කාලේ ධම්මික ස්වාමීන් කිව්වේ උඹට මේ ජීවිතේදී ප්‍රධාන තැනකට ය아가න්න බැරි වුණත් උඹට ඕකනම් මේ ආත්මදී පුරුදු කරොත් ඊගාත්මත් එයි. සතිය වඩා ගත්තොත් අනික් යවනම් මට විශ්වාස කරන්න බෑ යවනම් මගදී හැලෙන්නත් ඉඩ තියෙනවා. නමුත් මේ යමකට ඍජුව මූණ දීමේ ශක්තිය වඩා ගත්තොත් මැරලා ගියත් ඒක Taman එක යන. ඒක නිසා සමාධියකින් ලැබෙන අරසාව නම් සමාධිය කඩාවැටෙන වෙලාවක් එනවා. නමුත් මේ සතියෙන් ලබා ගන්න අරසාව දිගටම දවසින් දවස දවසින් දවස තමන්ට ලැබෙන බාධක කරදර හරහා හයියහත් වෙන්න පටන් ගත්තාම ඒ යෝගාවචර පුදුම මේ තමන්ගේ සංසාර ගමනට හම්බෙච්ච හැරමිටියක් වගේ. එතෙන් සංසාර ගමනට හම්බෙච්ච හොඳ කල්යාණ මිත්‍රෙක් වගේ එක දිගට ලැබෙන්න පටන් ගන්නවා. ඒ නිසා සරුවචනාංශය සඳහන් කළා තිනවා ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරි. යම් කිසි කෙනෙක් ඒ ධර්මය අරසා කරනවා නම් ධර්මය කියලා කියන්නේ අප්‍රමාද ධර්ම. අප්‍රමාද ධර්මය අරස කරනවා නම් එයාට වෙන පෞද්ගලික හමුදාවල් හෝ රාජ්‍ය අරසාව හෝ මුදල් මොනම දෙයක්වත් අවශ්‍ය කරන්නේ නැහැ. ඒ කෙනාට ඒකම ලොකු අස්සසිලක් වඩපත් වෙනවා. ඉතින් ඒ අප්‍රමාදය සත්‍යයටම තියෙන සමාන්තර වචනයක් නැත්නම් සමාන වචනයක් අප්‍රමාදයේ ਸਰවඥාන්සේ ශීල ශික්ෂාව සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා වශයෙන් තුනකට කඩලා උගන්වනවා පටන් ගන්න එකනා ශීල ශික්ෂා මාර්ගයේ ඒ වීතිකම් මට්ටමේ කෙලෙස් සතු මරණ හොරකම් කරන කාමීත්‍යාචාර වගේ කියන ඡණ්ඩපරස ඝන බහල කෙලෙස් නොකරන්න අදිෂ්ඨාන කරනවා. බොරුව කේලම හිත වචන පරස වචන කියන වචී දුස්චර්ය නොකරන්න අදිෂ්ඨාන කරනවා. ඒ අදිෂ්ඨාන කරනකොට අර ඉස්සල්ලා සතු මරමින් හොරකම් කරමින් ගත කරපු ජීවිතය වගේ නෙවෙයි අමාරුයි. මේ ශිල්පද රකින්නක අමාරුයි. මොකද ලෝකේ හැදිලා තියෙන ශිල්පද රකින්න පැත්තට නෙවෙයි. කායික වාචික නමුත් කරගෙන කරගෙන යනකොට සරුවචනසේ සඳහන් කරලා තියෙනවා සීල ආරක්ෂා කරන එකට ප්‍රධාන වශයෙන් එන්න තියෙන බය හතරක් නැති වෙනවා. අත්තානුවාද බය, පරානුවාද බය, දණ්ඩ බය, දුක්ගති බය කියලා. අත්තානුවාද බය කියලා කියන්නේ සීලයක් අරසා කරන්න ඉස්සලා සිල් නැති වුණත් කමන්නේ. කවදා හරි පටන් ගන්න සිල් අරගත්ත කරන කෙනාට කවදාකවත් අඳුරකට යනකොට ලෙඩක් වෙනකොට වයසට යනකොට Tamanට Taman දෙස් දෙන්න හිතෙන්නේ අනේ මං පුළුවන් කාලේ මේ මඩ හයි හති තියෙන කාලේ මම මේ මේ අපරාධ කෙරුවනේ මේ වැරදි වැඩ කෙරුවනේ කියලා තනි වෙනකොට එන බය කියන්නේ අත්තානුවාද Tamanට Taman දෙස් දෙනවා ඒක. නමුත් කොයි වෙලාවක හරි ඒ කෙනෙක් මම දුස්සීල වෙඳලා දැන් සුරීලවත් උනායි කියලා දැනගත්තොත් ඒ මනුස්සයාට ඒ අත්තානුවාද බය ඉන්නේ. ඔය අත්තානුවාද බයමයි අසහනය කියලා කියන්නේ. අත්තානුවාද බයමයි මානසික ආතතිය කියන්නේ. ඒ නිසා කොච්චර වැරදි කරපු කෙනෙක් හරි කවන්නේ සීලයක නාමයෙන් පිරිසිදු වුණා නම් අත්තානුවාද බයෙන්නේ. දෙක අත්තානුවාද බය වගේමයි අපි සමාජයේ දැක දැක දැන දැන සමාජ නීති උල්ලංඝනය කෙරුවොත් උල්ලංඝනය කෙරුවොත් ඒවට කියන ලෝකවජ්‍ය කියලා ලෝකයා බයින්ඩ පටන් ගන්නවා. අපි කොච්චර හොඳ නමක් පත්තරේ නම දාලා කරගත්තත් කාට කියලා පගාවක් දීලා ගත්තත් ලෝකයා බන්නේ හැදිච්ච gedරට හැදිච්ච එකයි කියලා. ඉතින් එතකොට ඒ මිනිස්සයාට නෙවෙයි ඒ මිනිස්සයා මැරිලා ගියාට පස්සේ දුව දුව දරුවන්ට බැනුම් ගන්න වෙනවා. ඒ නිසා යාට ආත්ම සන්තුෂ්ටියක් එන්නේ. නමුත් කවදා හෝ වැරද්දක් කරන මිනිහෙක් හරි හැදුනොත් හැදුනට පස්සේ ඒ මනසට අර අත්තානුවාද බය වෙන්නේ පරානුවාද බය එන්නේ. එතකොට මේ පවුලේ අයට උනස් මූණ දීලා පාවක් මේ පාරේ බහලා යන්න පුළුවන් තත්වයකට ඇති වෙනවා. ඒකත් බුදුරජාණන් වහන්සේ අගය කරනවා මිනිස්සුගේ මානසිකත්වය සමබර වෙන්න මනුෂයාට පරානුවාද බය පිළිබඳ තියෙන බය නැති වෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ මනුෂයාට සමාජයට මුහුණ දෙන්න බෑ. ඊට පස්සේ තමයි දණ්ඩ බය යම් ප්‍රමාණයකට නීති කඩාන යනකොට කවදා හරි අහුවෙනවා. අංගගන කොච්චර කෙරුවක්වත් එතකොට සිවිල් නියසට අහුවෙලා හිරේ විලංගු වැටෙන්න වෙනවා. ඒකට බයෙන් කතා කරන්නේ. ඉතින් ඒක නිසා සීලක පිහිටියට පස්සේ ඇත්ත වශයෙන් හිතේ විලංගුවේ වටනත් බය වෙන්න දෙයක් නැහැ මනස දන්නවා. දැන් මා විසින් මගේ අදිෂ්ඨානෙන් දැන් සීලක පිහිටියා. ඔය විඳින්නේ පරණ කරපු දේවල් වලට. නමුත් මමට ඒක සතුටෙන් මුණ දෙන්න පුළුවන් කියලා. ඒ නිසා දඬ බය ලැබෙන්නේත් නැහැ. ඇත්තටම දඬ බය හම්බ වෙලා තියෙනවා මම තිර යන්න ඕන මිනිහෙක්. මම කරලා තියෙන දේවල් වල හැටියට නිකමට හරි කවුරු හරි රෙකෝඩ් තියාගෙන හිටියා නම් කවදාකවත් මේ සිල්ලම් කරන්න වෙන්නේ ධර්මයේ ඒ තරම්ම අනුකම්පා ගතියක් තියෙනවා අනාත්ම ගතියක් තියෙනවා ඔබ කොච්චර පහරකම් කරුවත් කමන්නේ ධර්මයේ නාමයෙන් වැරද්ද තේරුම් අරගෙන හරි වෙන්න ගිය ගමන් කවදාකවත් මේ වගේ වැරදකට කෙරුවා කියලා ටොකුවන්නේ නැහැ ඒක ඒක ඒක පුදුම හිතෙනවා ඒ ධර්මයේ තියෙන මේ පුරුෂ ධම්ම සාර්ථි ගුණයට බුදුහාමුදුරු ඉන්න කාලේ පුරුෂ ධම්ම සාර්ථි ගුණයට බුදුහාමුදුරට වදිනවා නමුත් මේ ධර්මයේ තියෙන පුරුෂ ධම්ම සාර්ථි ගුණය තමන්ගේ වැරදි ප්‍රමාණය දැනගෙන හැදෙන්න ඕන කියලා ආයති සංවරය කියලා ලස්සන වචනයක් ඒකට බුදුහාමුදුරුවෝ සඳහන් කරන්නේ බුදුරජාණන්සේ කියන්නේ ආයති සංවරය කියලා කියන්නේ මත්තර වැරදි නොකිරීමට ගන්න අදිෂ්ඨානයක් යම් කිසි කෙනෙක් ගන්නවා නම් ඒකට සම්පූර්ණ සහයෝගය දෙන්න ඕනේ. ඒතර ඒ මිනිස්සයා හරහා විතරයි ධර්මයේ සජීවී වෙන්නේ කියන්නේ. කවදා හෝ Taman කරපු වැරද්ද තේරුම් අරගෙන මත්තර නොකරන අදිෂ්ඨාන කරන මිනිස්සයා හරහා තමයි ආයති සංවර කියන්නේ ඒකට ධර්මයේ සජීවී වේද. ඒ නිසා මොන්නම හේතුවක් නිසාවත් ඒ ਸਰුවඥ ශාසනයේ වැරද්ද පිළි අරගෙන හදන්න හදන මනුස්සයාට උඹ නොදකින් කියන්නේ. ඒක මගේ ජීවිත අත්දැකීමෙන් මම දැකලා තියෙනවා. මම මේ මුල් මුල් කාලේ භාවනා වැඩසටහන් වලට යනකොට ඒ සම්බන්ධ වෙච්ච හැමදෙනා මම දකින විදිහට බොහෝම පිරිසිදු චරිත තියෙන මිනිස්සු. වැඩිමහල් පිරිසිදු චරිත තියෙන මිනිස්සු. මම ගණ්ඩ දෙයක් නැතුව දවල් මිගෙල් රෑ දනියෙල්. අහුවෙච්ච ගමන් මොකක් හරි පාහරකමක් කරන්න ආවේ ඊලන්දාරිකම. ඒකට මේ මිනිස්සු කිව්වේ ඕක උඹ ඔය කන ගන්නට ඕක හැටි ඔය ලේ වල වැරද්දක් තියෙන ගණන් ගන්න එපයි කියලා. ඒ වුණාට මට තිබුණා පුදුමාකාර ලැජ්ජාවක්. මේ මිනිස්සුયો මට පුදුමයි බාර ගන්නෙ කියලා. එවැනි සමාජයකට. නමුත් මම ඉස්සරහට ඉස්සරහට යනකොට එදා මං හම්බෙච්ච මිනිසුන්ට වඩා උගක් පිරිසිදු. උගක් පිවිතුරු ජීවිත ගත කරන පුද්ගලයන් අතරට මට යන්න සිද්ධ වුණා. කවදාකවත් මගේ චරිත කතාව බැලුවේ නැහැ. හැදිච්ච එකෙක් විදිහට. මේ ශාසනය හැදිච්ච එකෙක් විදිහට ඒක ආඩම්බර කරලා පෙන්නනවා. යම් දවසක කාට හරි ඒ විදිහට සීල ආරක්ෂාව නිසා හම් වෙන මේ දණ්ඩ බය වෙනුවට අනේ මේ මිනිස්සු හැදෙන එකෙක් කියලා අනුකම්පා ලැබපු කෙනෙකුට කවදාකවත් තව කෙනෙකුට වෛර කරන්න බෑ. තව වැරදි කරනකොට වෛර කරන්න බෑ. තේන ඉතින් උඹ මොනවද කරලා තියෙනවද? උඹට වැඩිය මම කරලා තියෙනවා. නමුත් මට වැරදි මට දඬුවම් කෙරුවේ නෑ. ඒක නිසා මට නෑ අයිතිවාසිකම් උඹට දඬුවම් කරන්න. මැෂිනා පුළුවන් නම් හැදියා. එච්චරයි කියන්නේ. වෙන මොනම විදියකට අපිට දන්න දාන සත්ත්ව දාන කලහ විවාද තුවන් තුවන් පේසුඤ්ඤා මොකක්වත්ම කියන්නේ තෙන්නේ හැදෙන එකාට හැදෙන්න ඉඩ දෙන්න. එහෙම වෙනවනම් අද ලෝකෙ කොච්චර සුන්දරද කියලා බලන්න. අපි හිම නෙවෙයිනේ අපි ළඟ කවදාකවත් වැරද්දක් නැතුව වගේ චීන කන්නේ ඇසේ දල බලන අර මනුස්සයා කෙලින් දැවිදින්නේ කහිනකොට හයියෙන් කහිනවද දොරවහනට හයියෙන් දොරවහනද කියලා බලලා ඉතින් දණ්ඩ දාන සත්තු දාන කලහ විවාද මොනම දෙයකින්වත් කරන්න බෑ හරියට පේන්නේ තමයි නිකන් සුද්ධවන්තයෙක් වගේ කෙලින්ම බ්‍රහ්ම ලෝකෙන් ආපු කෙනෙක් වගේ කතා කරන්නේ ඒ මොකද සතියක් පිළිහිටවලා මේ eh, ප්‍රශ්න ආපුවාම අනුන්ටත් එක තමන් එක ගලපලා කරන්න දන්නේ නැති නිසා ඒ කෙනා අනුන්ට දඩුවම් කරන්න බොහෝම ඉක්මනට පෙළඹෙනවා. තමයි සමාගම් රැස් කරලා යාව කොටු කරලා යා විත්ති කුඩුවට නම් කරලා දඬුවම් කරා. නමුත් ඒ ඒ ධර්මයේ තියෙන අනුකම්පා කරන ගතිය අරසාව අත්දකපු කෙනෙකුට ඒ වැඩේ කරන්න බෑ. කොහොමද ඒකේ කාරණා මෙච්චරයි සීලයක පිළිහිටවු මනුස්සයාට පරණ අතීතයේ කොහොම වෙතක්වත් සීලෙක පිටුපු එක්කනට ඒ දණ්ඩ බය කියන එක දඬුව රාජනීති වලින් ලැබෙන බය පිළිබඳව පුදුම සාන්තිකර ගතියක් ඇති වෙලා තියෙනවා. අවසාන වශයෙන් දුක්ගති බය මරණයෙන් පස්සේ උළුව පල්ලෙහාට කකුල් දෙක උඩට තියලා හෙලකින් පල්ලට ඇදගෙන වැටෙන්නා වාගේ අපායට වැටෙයි කියලා බයක් එනවා. ඉතින් මේක නැතිකමට සරුවචනanse දීලා තියෙන්නේ මේ ඒ අත්තානුවාද බය, පරානුවාද බය, දණ්ඩ බය, දුක්ගති බය නැති කෙනාට අත්තමන භාවයක් ලැබෙනවා කියලා. තමන්ගේ ආත්මය තමන්ට ප්‍රිය වෙනවා. එහෙම නැති මිනිස්සයා ඔය වෛරය හරහා කරන්නෙම තමන්ට තමන් ප්‍රිය නැහැ. තමන්ට තමන් ප්‍රිය නැති මිනිස්සයාට මම පොළවේ අත ගහලා දිවුරලා කියන කවදාකවත් මම දැන් මෙතන කියන චිත්තක්ෂණේ ප්‍රිය නැහැ. මම දැන් මෙතන කියන චිත්තක්ෂණේ ප්‍රිය වෙන්නේ තමන්ට තමන් අනුකම්පා කරන මනුස්සයා. තමන්ට තමන් අත්ත සිද්ධිය සලකන මනුස්සයා. ස්වార్థය සලකන කෙනාට අත්තමන භාවයට පත්වෙච්ච වෙලාවක හිතෙනවා සක්විති රජකමක් මොකටද මේ වාඩි වෙලා මිදස සම්බරව ලිහිච්ච ස්වරූපෙන් ඉන්නකොට මීටත් වැඩිය මොකද්ද ඉල්ලන්නේ? මේ මේ චිත්තක්ෂණයේ මේ ක්ෂණයේ තියෙන සම්පත්තියට වැඩිය මොකද්ද ඉල්ලන්නේ කියලා පුදුම පිරිච්ච ගතියකට එන්න පටන් ගන්නවා. පුදුම ආරක්ෂක ගතියකට එන්න පටන් ගන්නවා. ඉතින් එව්වා ඒ තරමට අගය කරන්න බැරි මේ මේ මොහොතට කැමති නැහැ. ඊයටයි හෙටටයි කැමති. මෙතනට කැමති නැහැ. මේට වැඩි වෙන තැන් ඇති ඒක හොඳයි කියනවා. Tamanට කැමති නැහැ. වෙන දේවල් වලට කැමති. ඉතින් ඒ මනුස්සයර කවදාකවත් අර මම දැන් මෙතන කියන චිත්තක්ෂණේ ලැබෙන්නේ නැත්නම් මොකද්ද Tamanට ඒ ආත්මන භාවයක් නැහැ. Taman ගත කරපු ජීවිතය පිළිබඳව සන්තුෂ්ටි පරමන්දනක් කියන සතුට නැහැ. ඉච්ඡා සතියෙන් ගත කරන කියන අප්‍රමාදී කියන වචනෙන් ගත්තත් අඩු ගන්න සීල ශික්ෂාවට යනකොටම ඒ පුද්ගලයාට මේ හා සමාන හතරාකාරයක බයක් නැති වෙනා වගේම ඒ මනුස්සයා සිල් රකින්නයි කියලා කියන්නේ අනු නොමරණ එකනේ. ඒකෝර සමාජයට ඉබේම කාරණාව සිද්ධ වෙලා. සමාජයේ සතු දේවල් හොරකම් කරන්නේ නැහැ කාමීත්‍යචාරය කරන්නේ නැහැ බොරු කේලම් හිස්සද නිසා තමන් කරන අරසාවක් පාසා අනුන් අරසා. ඒ නිසා බුදුජානකේ සඳහන් කළා තියෙනවා යම් කිසි කෙනෙක් තමන්ගේ සීල ආරක්ෂාව කරනවා නම් ලෝකයා බණී මේ මිනිස්සයා හරි ආත්මార్థකාමී කියන. නමුත් අනිවාර්ය මේ මිනිස්සයා හරහා සමාජයට වෙන්න ඕන සේවාව සිද්ධ වෙනවා. මොකද මේ මිනිස්සයා කවදාකවත් කෙනෙකුට බයක් දෙන්නේ නැහැ. දන්නවා ඒක තමයි සීලේ තියෙන සීලේ නෙමෙයි අතිලාචාරකම කියලා කියන අනුන්ට බය දෙන එක බයක් දෙන්න යන්නේ. හැබැයි අnder පාලා පින්කම් කරන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. බින්ගම් කරනවා පිළිබඳව කෑකොසම් ගහන්නේ නැති වෙනවා. නමුත් පුදුම ආරස්සාවක් ඇති කර ගන්නවා. මම නිසා කිසිම කෙනෙකුට කුරා කූඹියකටවත් බයක් ඇති නොවේවා. එනතම් මම නිසා තවත් මානසිකත්වයක් කවදාකවත් මොනම දිහාවක්වත් පෙලෙන්න එපයි කියලා පුදු පුදුම ආරක්ෂාවක් එනවා. ඒක ඇත්තටම කියනවා නම් ඒ ආරක්ෂාව නැත්නම් ඒක සක්‍රිය වෙලා සජීව වෙලා ක්‍රියාත්මක වෙන්නේ සෝවන් වුණාට පස්සේ. සෝහන් වෙනකම්ම අපිට කාදාකා සාතික් කරන්න බෑ මම මේ ඉඳගෙන ඉන්න ක්‍රමයෙන් නැත්තම් මේ ඉන්න විදියෙන් කාටවත් හිතමනාප වෙන්නේ නැති වෙයි කියලා. ඕන තරම් වෙන්න ඉඩ තියෙනවා. සීලය පිළිබඳව අවික්කප්පසාදේ පහළ වෙන්නේ සෝවාන් වුණාට පස්සේ. ඒ නිසා මේ භාවනා කරගෙන කරගෙන යනකොට මේ කියන ආකාරයේ පිරිසුදුවක් සීලය ඇති වෙන්න පටන් ගන්නවා. ඒ සීලය ඇති වුණාට පස්සේ යාට තේරෙන්න පටන් ගන්නවා සීලයෙන් කීකරු කරලා දෙන්නේ කය වචන දෙක විතරයි. ඊට යටින් තියෙන හිත තාම පාහරයි. ඒකට යටින් තියෙන හිත අසීලාචාරයි. අසික්කිතයි. ඒක නිසා එවැනි හිතක් මතින් මතුවෙන කායික වාචසික ක්‍රියා සංසුන් කරගත්තට ඇතුළ පිරිසුදු කරන්න නැතුව මේක ඉවර කරන්න බෑ. හරියට කියනවා මේ කුෂ්ඨ රෝගියෙක් අරගෙන හොඳට ආයිත්තන් දාලා සරසනවා. කොච්චර සරසුවත් අර කුෂ්ඨ රෝගියයි කිසි අලංකාරයක් ඒ වගේ තමයි සීලය පිළිබඳව කරගෙන යන එකට තේරෙනවා මේ සීලේ yaadෙන්න නම් විශ්වාසයක් ඇති කරගන්න නම් ඒ සීලේ සාහිත්‍ය సంతානේ අර හිත හිත හතන වැඩේට යන්න ඕන කියලා. ඒක තමයි අපි සීලෙන් සමාධියට යනවා කියන්නේ. සමාධියට ගියාට පස්සේ ඒ පුද්ගලයාට අපි මේ ගත්ත මාතෘකාව හැටියට මේ තණ්හාව පෙනී හිටින්නේ කාමච්ඡන්දේ වශයෙන්. මේක භාවනා යෝගාවචරය හඳුනා ගන්න වටින්නේ කාමච්ඡන්දේ කියන්නේ විවිධ අරමුණු රස හේවීම. අපේ හිත කියන එක තැනක එක අරමුණක ඉන්න බැරුව නන්නත්තර වෙලා රූප බලණ්ඩයි සද්ද අහණ්ඩයි ගඳ බලණ්ඩයි රස බලණ්ඩයි පහස ලබණ්ඩයි ආදි වශයෙන් හැම තැනම ඇවිදින ගතියට කියනවා කාමච්ඡන්දේ කියලා. ඒක අනිත් පැත්ත ඒ කාමච්ඡන්දේ කියන නීවරණ ධර්මයට ප්‍රතිඋත්තරේ ප්‍රතිනිධිය වශයෙන් පෙන්වන්නේ ඒකාග්‍රතාවය. ගත්ත අරමුණේ බොහෝ වෙලා පවත්වන්න පුළුවන්. නමුත් අපේ ආර්ථික විද්‍යාව අපිට උගන්වන්නේ අපිට ගොඩාක් රූප තියෙනවා නම් ගොඩක් ශබ්ද තියෙනවා නම් ගොඩක් ගන්ධ රස පහස තියෙනවා අපි පෝසත් කියලා. ඒ නිසා මේ ජීවිතේ පුරාට හම්බ කරන්නේ අරමුණු රස. ඒකල අපි එවැනි අරමුණු රස ඇති කරන විකාර ලෝකයක් මැද ඉඳගෙන භාවනා කරොට හිත එක තැන් වෙන්නේ නැහැ කියන. භාවනා කරම හිතවිලි එනවනේ කියන. ඉතින් ඇහුවොත් එimhe ඔබ කොච්චරලා භාවනා කරනද කියලා දවසේ පැය 23ක් කාමයේ හොයලා පැයක් භාවනා කරලා කියනවා. අර පැයෙන් බැරිද අර 23 මේකතරෝ කක්ක ටික හොදලා දෙන්න. නිකමට හරි යහුවොත් හරි උඹ දැන් පැයක් කරනවා කියන ඇත්තටම වඳින්න වටනවා පැයක් හරි කරනවා. පැයක් කරන්නේ පැයකමාරක් කරන්න කිව්වොත් එimhe ගහන්න නැතුව පුතුමයි. ස්වාමීන් වහන්සේ දන්නේ නැහැ අපිට තියෙනකොට අපිට අරග කරන්න තියෙනවා මේක කරන්න තියෙනවා කියලා හප්පල බලනකොට ওই පැය 23 22කමාර කරන්න බැරි මොකද ඒ තරම් කාමී. ඒ තරම් ගොඩ ගැහිල්ල. ඒ තරම් එකතු කරන්න තියෙන ආසාව. ඉතින් අපේට පැය තුනක් අක්ක ගාගෙන පැයක් සොද්ද කරන්න ගිහිලා හරි එක දහව වරුවක මාසයකට හරි එකක් හරියත් මොන තරම් chance එකක්ද කියලා බලන්න. එහෙමවත් හරියනවනම්. ඒක දිගට කරන මනුස්සයානේ වඳින්න වටින්නේ. ඒක නිසා භාවනා කරනකොට මෙච්චර නන්නත්තර කරන්න අපි මුළු ජීවිතේම කැසපට ගහගෙන දඟලන මේ අමනියෝ වෙලා ඉඳගෙන අපි භාවනා කරනකොට එක දවසක හරි චිත්තක්ෂණ දෙක තුනක් අරමුණක හිටියොත් බුදුහාමුදුරන්ගේ ධර්ම මාර්ගයේ බුදුහාමුදුරන්ගේ ප්‍රතිපදා බුදුරන්ගේ නිබ්බාන ගාමිනී ප්‍රතිපදාව කොච්චර බලවත්ද කියලා හිතන්න වටිනවා. මාස ගානකට හරි කමන්නේ මේක දිගේ අනේක. මොකද ඒ තරම්ම අපේ සංසාරේ පුරාවට කෙරුවේ අරමුණු රස වැඩි කරන එක. අපේ අම්මලා තාත්තලා උගන්වුවේ මොච්චරයි අපිට. ඉස්කෝලේ ගියාම ගුරුවරු ටිකත් කෙරුවේ ඔච්චරමයි. පන්සල ගියාම හාමුදුරුවෝත් කරන්නේ ඔච්චරයි. උඹට මේ පින කෙරුවොත් ලබන ආත්ම දිවි ලෝක යන්න පුළුවන්. මේට වැඩි බබාලා හම්බ වෙයි. මේට වැඩි ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන්. මේට වැඩි රට යන්න පුළුවන්. ඔන්න අපිට හම්බ වෙන දෑවැද්ද. පින් කරලා. මේක කවදා හරි කාට හරි තේරෙන මේක හොදන්න කී දවසේ. මේ රැස් කරන වෙලාවෙදී නම් මේ මේ පරිේතනම් පටිච්ච ලාභෝ. Taman පරිේෂණ කරන පට්ටා ගොඩ පිට ලාභ හම්බ වෙනවා. දෙන දෙයියෝ ගෙට දෙට දාගෙන දෙනවා වගේ. කවදා හරි ගේ අස් කරන්න කී දවසේ තමයි තේරෙන්නේ මේ අයින් කරන්න කී දවසේ මේ ලාටු වගේ. අල්ලගත්ත දේවල් කවදාවත් අතාරින්න බෑ. ඒක නිසා කොයි වෙලාවක හරි බාහිර নানা ආකාර අරමුණු හොයලා යන මේ කාම ඡන්දය සමාධියක් හරහා එහෙම නැත්නම් චිත්ත ඒකාග්‍රතාවයක් හරහා එක අරමුණක චිත්තක්ෂණ දෙක තුනක් පවත්නවා කියන එක මනුස්ස හිතක තියෙන ආශ්චර්යවත් ලක්ෂණයක්. ඉතින් යම් කිසි කෙනෙකුට එවැනි දෙයක් අත්දැක ගන්න පුළුවන් නම් ඒක නා හිතන්න ඕනේ ඒකට ක්‍රමවේදයක් තියෙනවා ක්‍රමවේදෙ නැතු මේ කරන්න බෑ ඒ ක්‍රමවේදෙ නැත්තම් හිත ස්වභාවයෙන් අදින්නේ කාමයට ඒක සර්වඥාන්සේ පැහැදිලිවම සඳහන් කරලා තිනවා උඹට අඩු ගානේ මිච්ඡාදිත්‍යවත් නැයින් කරලා සම්මාදිත්‍යවත් පහළ වෙන්න ද්වේ මේ භික්කවේ පච්චා සම්මාදිත්‍ය උපාදාය ඛතමේ ද්වේ පරතෝච ගෝසෝ අජ්ජත යෝනිසෝ මනසිකාරෝ මහණේ කාට හරි මේ සම්මා දිට්ඨියවත් පහළ වෙන්න නම් මූලික කාරණා දෙකක් අවශ්‍ය බවයි මගේ සර්වඥතා ඥාණයට වැටෙන්නේ පරතෝ ഘോഷය අවශ්‍යයි අනුන්ගෙන් බණහඬ ඕන. ඒකට කියන්නේ සුත්තමේ ඥාන කියලා. එහෙම නැත්නම් ඇසු විරුතන් ඇති බව බෞසුත භාවය කියලා. බෞසුත භාවයෙන් තොරව අපේ හිත කවමදාකවත් මේ තණ්හාවෙන් එපිට දෙයක් හොයන්නේ නැහැ. මුළු පරිේශණයම අනාර්යයි. මෙන්න මේ විදිහට මෙන්න මේ මේ මම මේ කියන කාරණා මෙන්න මේ විදිහට භාවනා කරන කෙනාට අලතයි. අපි යම්ම වෙලාවක සැප බාහිරේ හොයනවනම් ඒ බාහිරේ සැප හිම සඳහා කරන සෑම පරිශ්‍රණයක්ම අනාර්යයි. අපි ඇතුළත සැප හොයනවා නම් සතිය හරහා මම දැන් මෙතන කියන චිත්තක්ෂණය හරහා ඒ පරිශ්‍රණය ආර්යයි. ඒ නිසා අපිට කවදා හරි මේ පාඩම තේරුම් ගන්නකම් අපි කරන්නෙම අනාර්ය පරිේශන භෞතික විද්‍යාව කිව්වහම 100%ක්ම අනාර්යයි. බාහිරෙමයි හොයන්නේ. රසායන විද්‍යාව මොන විද්‍යාව ගත්තත් සුද්ධ විද්‍යාවක් විතරයි. බුදුරජාණන්සේ විතරයි කිව්වෝ කොහොම පැත්තක තියලා අඩු ගන්න ටික වෙලාවකටත් මේක ඇතුළේ වෙන්නේ මොකද්ද කියලා බලපන් කියලා. ඇතුළට හරවගන්න කියලා. ඒකට ආර්ය පරිේශන කියලා කියනවා. ඒ පරිේශනේ වෙනුවට අදා අපිට වෙලා නැති කරන තරම් අනාර්ය පරිේශන. নিকමට හිතනද අපි මේ වගේ තැනකට ඇවිල්ලා සීලයක් සමාදන් වෙලා බණ භාවනා කරලා අපේ දෙවෙනි પરම්පරාව කොහටද යන්නේ කියලා. අපි කොහටද ඒක යොමු කරලා තියෙන්නේ කියලා. අපේ දුව දරුවන් කොහටද යොමු කරලා තියෙන්නේ? පුළුවන් තරම් අරමුණු රස වැඩි කරන්නයි. පුළුවන් තරම් බාහිරේ මේ පරිේශන කරන්නයි. කවදා හරි ඉගෙන ගන්න ළමයෙක් කිව්වොත් එහෙම නෑ අපිට පුංචි කාලේ පැවිදි වෙලා මේක ඇතුලේ වෙන්නේ මොකද්ද කියලා බලන්න ඕන කියලා ප්‍රධාන වශයෙන් බාධා කරන දෙමව්පියෝමයි. වෙන කවුරක්වත් නැහැ. දැන් හැදෙන પરම්පරාවේ විශාල පිරිසකට තේරලා තියෙනවා අම්මලා තාත්තලා මැට්ටෝ කියන එක. අම්මලා තාත්තෝ තකතිරුයි කියන එක මේ හාදේව කරන්නේ අර දෙමව්පියෝ අත්තමලා මුත්තමලා කරපේකමයි. මේ පුංචි කාලෙම අපිට මේ පරිශන කරගන්න ඕනේ කියලා අනේ අර දඩුව සයිකියාට්‍රිස්ට්ලට පෙන්නනවා ගෙනියලා. මොලේ තරක් වෙලා අද පරිසං වෙලා කටයුතු කරන්න ඕනේ. ඒ ඒ ළමා මනස අපිට වැඩි හරි ප්‍රබුද්ධයි. අපි කරන දේවල් වල තියෙන ආධිනවේ පැත්තක ඉඳලා හොඳට තේරෙනවා ඒ දරුවන්ට. තේරුණාට ඒ දරුවෝ හරියට කතා කරන්න බැරි සත්තු වගේ ගොළු වෙලා ජීවත් වෙන්නේ. නමුත් ආර්ය පරිශ්‍රණයක් ඒ වයසේ පෙන්ලා දෙන්න පුළුවන් නම් ඒ දරුවන්ගේ හරියට අර මොනවාක් ලියපු නැති කොලයක චිත්‍රයක් අඳින්න ලේසි වගේ කුණු ගෑවිච්ච කොලයකට වැඩි හරි ලේසි. නමුත් අපේ තියෙන සංස්කෘතියෙන් අපේ තියෙන මෙහෙවීමෙන් අපි දෙනවද ඇත්තටම එහෙම දරුවෙකුට එයාට ඕන දෙයක් කරගන්න ඉඩක්. කවදාකවත් දෙන්නේ නැහැ. ඒක තමයි ඔය සීතාත් කුමාරට සිද්ධ වුනේ පැනලා යන්නේ. අපි තාත්තා දෙන්න මොකද්ද කිරුවේ? අනේ අපේ પરම්පරාවත් කවදාකවත් කවුරක්වත් සක්විත රජ වෙලා නැහැ. අනේ මුට කවදාකවත් ජරා දුක පෙන්වන්නේ නැතුව, ව්‍යාධි දුක පෙන්වන්නේ නැතුව, මරණ දුක පෙන්වන්නේ නැතුව රාජමාලිගාවෙම සම්මිතරම් මේ සුබ කියන මාලිගා හදලා ඒ සාජ කන්‍යාව දෙපැත්තෙන් තියලා තීත කාලට උණුසුම දීලා, උණුසුම කාලට සීතල දීලා පුදුමාකාර දෙල්ලමක් සුදුන් රජු කෙරුවේ. දැන් මේ ආණ්ඩුව නගරේ කරන්නේ තේ සෙල්ලමනේ. නගරේ ඉන්න පිස්සු ඔක්කොම පිටසක්කොට වලට දානවා. වයසක මිනිස්සු ඔක්කොම මහලු නිවාස වලට දානවා. ලෙඩ ඔක්කොම ස්පිතාලේ දාලා අම්මා පුරංගනාවන් පුරවැසියන් සහිත නගරේ කොච්චර පිරිසිදුද. ඔන්න දෙයයන් ආංශගේ නිර්මාණය. කැමති නැද්ද ඔයගොල්ලොත් ඇවිල්ලා මේ නගරේ බුද්ධ විඳින්න. අම්මේ කොච්චර ලස්සනද. ඉතින් අපි හිතනවා අපේ රටවල් වලට වැඩිය මේ රටව හරි දියුණුයි. ඒ මොකද අර විශ්ව පිහට්ටෝ ටික අයින් කරලා තියෙනවනේ. නමුත් ඇත්ත උතන නෙවෙයි ඇත්ත දකින්න පිසන් කොටුවට ගිහිල්ලා බලන්න ඕනේ. කොච්චර වැඩි වෙනවද කියලා දවසින් දවස හැම නම දෙනකොටම එකනේ පිසෙක්. වැඩි කරන්න අඩු කරන්න බෑ කොහොමදක්වත්. ඉතින් ඒ විදිහට මේ අරමුණු රස වැඩි කිරීමේ අනාර්ය පරිශ්‍රණයත් අරමුණු රස වෙනුවට චිත්ත ඒකාග්‍රතාවයේ කියන ආර්ය පරිශ්‍රණ දුන්නට පස්සේ ඒ හිතක ඉතුරු වෙන ශක්ති කන්දරා ශක්ති ඉතුරුව විශේෂම කියනවා නම් ඒ කාය දුස්චර්ත වචී දුස්චර්ත නතර වෙනකොටම සෑහෙන සෞඛ්‍ය සම්පන්න ශක්තිය ඉතුරු වෙන්න පටන් අර ගන්නවා මේ ඔක්කොම ලහොතර මතක තියාගන්න ශක්ති ගොඩාක් ඉතුරු වෙන්නේ කතා නොකර සිටීම කතාවෙන් තමයි අපේ සම්පූර්ණ බැටරි ඩිස්චාර්ජ් වෙන්නේ ඒක ඒක හිතා ගන්න බෑ ඒ නිසා ගුරුවරු ඉන්නවනම් දන්නවා ඇති මේ ස්වභාවේ ඇඟ මහන්සි කරලා මිනිස්සුන්ට දවසට පැය 8ක් වැඩ කරන්න ඕනේ ගුරුවරයෙකුට වැඩ කරන්න දෙන්නේ පැය 5යි බුදු දෙන ලැඳා කතා කරන්නේදී ඒ පැය පහ අර පැය අට වැඩ කරනට වැඩිය අමාරු. ඒකල මාස 3කට සැරයක් මාසයක් නිවාඩු දෙනවා. යුනිවර්සිටි වල නම් අවුරුදු 5 සැරයක් හැබිටිකල් දෙනවා. කතා කරනකොට ඒ තරම් එක්සෝස්ටිව්. නමුත් මේ සම්පප්පලාප කියන්නේ ගියාම පචකෙලින්න ගියාම ටොං ගණන් ඉන්නේ අපි කරන්නේ ඒකල කියනවා භාවනා කරපුවා හිතවිලි එනවා. භාවනා කරපුවාම අල්ලලා යන්නේ නැහැ කියලා කියනවා. මම කියනවා මොනම පිනක්වත් ඕනේ නැහැ. භාවනා කළ මොනම පිනක්වත් ඕනේ නැහැ. යම් කිසි කෙනෙක් එක පැයක් වාඩිලා ඉන්නකොට කතා නොකර ඉන්න එකේ පින ඇති නිවන් දකින්න. මොනම සමාධියක්වත් ඕනේ නැහැ. එක තැනක වාඩි වෙලා සත්‍යයක් කරන්නේ නැහැ, හොරකමක් කරන්නේ නැහැ, කාමීච්ඡාචාරයක් කරන්නේ නැහැ. බොරු කේලම් හිසචන නැහැ. මෙහෙම වාඩි වෙලා ඉන්න එක පොඩි පිනක් කියලා හිතනවා. අපි මේක නොකරනවා නම් ගෙදර ඉඳලා මොනව කරන්නේ? මොනවද නොකියන්නේ? මොනවද අපි නොකරන්නේ. නිසා භාවනා කළා මහා ලොකු දේවල් වුණා. අපි සෑහෙන ශිෂ්ටාචාර වෙනවා. අඩු ගන්න එක තැනක කායික වාචික ක්‍රියා නැතර කරන්නේ. ඒකලත් ඉවරලා নিকමට හිතනද ඒක චිත්තක්ෂණ කීපයක් ආස්වාසේ හිටියා. ප්‍රස්වාසේ හිටියා. එතකොට ඒකාග්‍රතාවය ආවයි කියලා. එතකොට ලැබෙන අරසාව නොකරන මොනවාද අනුප්පන්නාන පාපකාණං අකුසලාණං ධම්මාණං න උපාදාය චන්දං ජනේති වායමති විරියං ආරපති චිත්තප්පක් ගන්නාති පදහති කියලා සරුවචාන්සේ දේශනා කරනවා මේ සතර සම්‍යක් ප්‍රදන් වීර නොඋපන්නා වූ අකුසල ධර්ම නැවත නොයිපද වීම පිණිස ඡන්දයක් ඇති කරගන්නවා වායමක් ඇති කරනවා විරියං ආරම්භ කරනවා හිත දැඩි කරගන්නවා පදන් වීර්ය කරනවා කියවහම ඉඳගෙන ඉන්න එක මදිද කියලා මට හිතෙනවා දවසකට පැයක් නැත්නම් දෙකක් තුනක් මේ විදිහට ගත කරනකොට පුදුමාකාර විදිහට ඒ කිනාට තේරෙන පටන් ගන්නවා මේ ශක්තිය අපි කොච්චර අයාලේ යවනවාද කවදා හරි ඊට පස්සේ ඒ කර්මුනේ හිත හිටින්න පටන් ගත්තට පස්සේ ඒ කෙනාට ඇති වෙන ඒ නිර්ාමිෂ සුඛය නැත්තම් අපි කියන මේ විවේකජම් පීටි සුඛං කියන ගතිය නැත්තම් ඒ ditta ධම්ම සුඛ විහරණය දැන් වෛද්‍ය විද්‍යාවෙන් හොයාගෙන තිනවා ඒ මිනිස්සෙකුට තමන්ගේ ලෙඩ රෝගක සුව කරන්න අවශ්‍ය ප්‍රධානම ප්‍රතිශක්තිය ලැබෙන්නේ හිත මේ විදිහට එකලස් වෙච්ච වෙලාවට. මානසික කායික හැම ලෙඩකටම සුව සේවාව සිද්ධ වෙන්නේ හිත gedara ආපු වෙලාවට. නන්නත්තර වෙච්ච වෙලාවට නෙවෙයි. ඒ නන්නත්තර වෙන්නේ නැතුව හිත එකලස් කරන එකට අපි කියනවා නම් ඒකාග්‍රතාවය කියලා. බුදුරජාණන් වහන්සේ කිව්වේ එයින් පිට එයින් රූප බලලා සයන් සද්ධාල වගේ ගන්න ප්‍රීතියට ආමිෂ සුඛය කියලා කියනවා. ආමිෂ කියලා කියන්නේ රූප ද්‍රව්‍ය හරහා. නමුත් අර වෙලාවට තියෙන්නේ ඇත් දෙක වහගෙන ශබ්ද නැති තැනකට ගිහිල්ලා. එය මේ නාසයෙන් ගඳෙන් වැඩක් ගන්න නැතුව කය නිකන් මැටි පිළිමයක් වාගේ තියාගෙන අරමුණකට හිත යොදුවට පස්සේ ඒ මනුස්සයාට කිසිම තිරසෙනෙකුට යක්ෂයෙකුට ප්‍රේතයෙකුට ගන්න බැරි අර නිර්ආමිෂ සුඛයට ආවට පස්සේ තමයි ඒ මනුස්සයා ditta ධම්ම සුඛේ කියලා කියන්නේ බුදුහාමරක වචෙන් කියන ජීවත් වෙන කෙනෙක් බාටපත් වෙන්නේ. අනික් හැම වෙලාවම අපි ඉන්නේ හීනෙක. බාහිරයේ හොයන තාක් කල් මුළු ජීවිතේම හීනයක් මුළු ජීවිතේම මායාවක් මුළු ජීවිතයම මිරිකුවක් ඇතුළත හොයන තාක් කල් ඒක නට තේරෙන පටන් ගන්නවා නිවන් පෙත පෑදෙනවා පෑදෙන අර සීල සමාධි ප්‍රඥා ක්‍රමය එතකොට ඒක නට දැනෙන ආරස්සාව ඒ ආරස්සාව බුදුජානසයේ සඳහන් කරන්නේ ඒ සමාධියක් කරා යම් කෙනෙක් ප්‍රීත්‍ය සුඛයක් බුද්ධ විඳනක් ඒක කාටවත් හොරකම් කරන්න බෑ. ඒක ඇමරිකාවේ කිව්වට පස්සේ ඒගොල්ලෝ කියන්නේ ස්වාමීන් වහන්සේ ඇමරිකාවේ කොයි යකාවිලා මොන බිස්නස් එකක් කරුවා ටැක්ස් කරනවා තාම ප්‍රථම ධානයට ටැක්ස් කරන්න බෑ කියලා. තව ටික දවසක් යනකොට ප්‍රථම ධානය කර කට්ටියට ටැක්ස් එකක් ගහන්න ඉඩ තියෙනවා ඇමරිකාවේ ඒ තරම බිස්නස් බුද්ධිසම් එකක් තියෙනවා. දැන් ඒගොල්ලෝ මේෂර් කරගෙන කරගෙන යනවා මේ ප්‍රථම ධානයට එනකොට මේ ගාමා කිරණ පිට වෙනවා අනම්මනම් කියලා හිතාන ද වෙනකොට ප්‍රථම ධානයේ පැයක් හිටියොත් මෙච්චරක් ටැක්ස් කියලා එන්න ඉඩ තියෙනවා. තාම අල්ලගන්න බෑ. එනිසා ඒ ලැබෙන ඊරාමිෂ සුඛය පුදුමාකාර රසාවක් තියෙනවා. ඉතින් ඒක නොවින මේ ජීවිතය අර ආමිෂ සුඛයටම ගත කරා නම් බුදුජානසී නම් ඒක කෙලින්ම කියන්නේ නමුත් ඒ පසු කායන ආචාර්යවරු කියනවා එතකොට ඒ මරණයයි තිරිසනෙක්ගේ මරණය ඇති වෙනස මොකක්ද කියලා. මිනිස්සෙක් වශයෙන් ඉපදිනා මේ ජීවිතේදීම අර විදියට නිර්ආමස සුඛයක් විඳින්න තරම් පිනක් ලබන්න අපි කොච්චර පින් කළද මනුෂකම ලැබුවේ. ලැබුවට පස්සේ මේ ලෝකේ දැනටමත් තියෙන බුද්ධෝත්පාද කාලයක් තියෙනවා මනුස්සාත්ම භාවය ලැබිලා තියෙනවා කියන සම්පත්තිය කියන මේ ඇහැ කන දිවනාසය පිහිටලා තියෙනවා සත්පුරුෂ ආශ්‍රය තියෙනවා බණ තියෙනවා පැවිදි වෙනවා පැවිදි වෙන්න ඕනකම තියෙනවා ඒ ඔක්කොම තියෙන්නේ මේකේ නිර්ාමේශ සුඛයක් බුද්ධි විඳ ගන්න බැරුව මැරුණා නම් ඒකෙන් කියලා තියෙන්නේ අපේ මරණය ඒ තිරිසං ආත්ම මරණයකට වෙනසක් නැහැ ඒ නිසා අපිට manussකම තියෙන්නේ මේ නිර්ාමේශ සුඛයට තියෙන එකම අයිතිවාසිකම තියෙන මනුස්සයට විතරයි අපි උත්සාහ කරන්න ඕනේ ඒ නිර්ආමිෂ සුඛය අරසා කරන්න ඒකට කියන්නේ ඒ සමාධි අරසාව කියලා. ඒ නිසා සරුවත්යන්සේ කියනවා ඔබ සමාධි ධර්මය අරසා කරනවා නම් ඔබට සමාධි අරසාව ලැබෙනවා. කවදාකවත් ඔබෙන් ඒ ඒ මේ විවේකයෙන් හටගත්තා වූ ප්‍රේසුකේ කාටවත් හොරකම් කරන්න බෑ. ඒ නිසා ඒ බුරුමේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ බණ උගන්වනකොට කියනවා ඔබ කොච්චර උත්කෘෂ්ඨ විදියට සීලාරක්ෂාව කරත් සීලාරක්ෂාවට අදාළ ඔබ සීලය ආරක්ෂා කරත් ඔබට සීලාරක්ෂාවට සමාන ආනිසංස ලැබෙනා මිසක් උත්කෘෂ්ඨ වශයෙන්ම සීලය රැක්ක සමාධි ආනිසංස ලැබෙන්නේ නැහැ. සමාධි ආනිසංස ලැබෙන්නේ සමාධි ආරක්ෂාව කරන්න. ඒකට වෙනම භාවනා ක්‍රමයක් තියෙනවා. ඒ නිසා මේ සැලකුම එකට එක තියෙනවා. සීලය Taman රැක්කොත් Taman සීල ආරක්ෂා ලැබෙනවා. තමන් සීල ආරක්ෂාවත් එක්ක සමාධි ආරක්ෂාව කළොත් තමන්ට සමාධි ආරක්ෂාව ලැබෙනවා. ඉතින් මේ ටික බොහොම විචිතුරුයි. බොහෝ මට මීටත් වැඩි විස්තර කරලා කියන්න පුළුවන්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේකයි ਸਰවඥන්සේ පහළ වෙන්නේ ඉස්සලා ඉන්දියාවේ ওই ටික අඳුනගෙන තිබ්බා. ධ්‍යාන ලැබුව ඇත්තෝ ඒ වෙනකොටත් හිටියා. තුන්කල් දක්නා ඉරිසින්නාන්තලා හිටියා. එයාට තමයි නස්සත්තරයයි ආයුර්වේදයයි ඔක්කොම කෙරුවේ. ඔය ਸਰවඥන්සේ මොකක්ද අපිට දායාද කරපු දේ? උන්වහන්සේට අමතරව ප්‍රඥා ශික්ෂාව කියලා කියලා දුන්නා. විදර්ශනා භාවනා කියලා කියලා දුන්නා. එතනදී ඒ කෙනාට ආමිෂ සුඛේ නිර්ආමිෂ සුඛේ නෙවෙයි බුදුහාමුදුරෝ අවබෝධ කරන්නට ආරාධනා කරන්නේ අවේදිත සුඛය කියලා සුඛයක් තියෙනවා. අවේදිත සුඛය ඒකේ තියෙන සුවිශේෂත්වය තමයි අවේදිත සුඛෙ පෙරලෙන්නේ. දැන් ධානයකින් උනත් ලබන ප්‍රීතිය ධානය නැගිටලා පස්සේ නැති වෙනවා. සමහරුන්ට ඒක ලොකු කනගාටුවක්. නමුත් අවේදිත සුඛයට ගියාට පස්සේ ඒ කෂ්ට ලෝක ධර්මයේ කම්පා නොකිරීම හරහා తాදී ගුණය හරහා ගන්න දෙයක් ඒකට නොපෙරළෙන තැනකට යන්න පුළුවන්. ඒ සඳහා කරන විපස්සනාදී ඒකනට ඒ තණ්හාව ඊටාම ගැඹුරින් තියෙන කාම ඡන්දයක් නෙවෙයි, කාම මිත්‍යාචාරෙත් නෙවෙයි, කාම අනුසය, රාගානුසය කියන අඩියට අත දාන්න වෙනවා. අනේ එතනදී තමයි මේ රාග අනුසය එක්ක වැඩ කරනකොට තමයි අපිට කවදාකවත් රාගය දුරුවන් කරලා කරන්න බෑ රාගය හරහා ගිහිල්ලා රාගය අඳුනගෙන රාගයේ මුල මෙහෙමයි මැද මෙහෙමයි අග මෙහෙමයි කියන දවසේ තමයි අපිට ඒ රාගයාගේ ඉඩම ඉඩ මායින් ඉංගන් සයිතෝ දැනගන්න පුළුවන්. එනිසා ඔයගොල්ලෝ කියවන්න පටන් අරගත්තොත් සතිපට්ඨාන සූත්‍රයේ ධම්මානුපස්සන කොටස ඒකෙදී නීවරණ පබ්බේ කියලා වෙනම කොටසක් තියෙනවා. ඒකෙදී සරුවචනාංශේ මේ කාමච්ඡන්දය ගැන කතා කරනකොට අනුප්පන්නාන අසන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං නත්ති මේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති. ඒකේන හරියට මේ දැන් ආස්වාසිය ගෙවුන ආස්වාසිය ඉවරයි දැන් ප්‍රසවාසය පටන් ගත්තෙත් නැහැ නැත්නම් පටන් ගත්තා කියලා හරියට කැඳේ ගලබීරු වගේ දැනගත්තා වගේ වෙලාවක තීරු ගන්නවා මගේ හිතේ දැන් කාමච්ඡන්දේ නැහැ කියලා. අසන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං මගේ හිතේ දැන් කාමච්ඡන්දේ නැහැ. කියලා කාමච්ඡන්දේ නැති හිත අඳුර ගන්න. ඊට පස්සේ ඒ නැති ආ කාමච්ඡන්දයක් ඔන්න මට දැන් පටන් ගත්තා කියලා. හටගන්න හැටි දැක්කහම ලැජ්ජ වෙන්නේ ඒකට ලොකු නඹුවක් ඇති කරගන්න ඕන මට දැන් පේනවා අසවල් වේදනාව නිසා මට කාමච්ඡන්දයක් හටගත්තයි කියලා ඒ දිහා බලාගෙන ඉන්නේ සම්පූර්ණ කාමච්ඡන්දය දැනගැනීමේ ආර්ය පරිශන සහිත කුසල ඡන්දයෙන් බලා ඉන්නවා කාමච්ඡන්දය ඇති වෙන්නේ ඒ නිසා නීවරණ වලට සතිපට්ඨාන නීවරණ ධර්ම කියලා කියන්නේ. අධර්ම කියලා කියන්නේ නැහැ. නීවරණ ධර්ම කියලා කියන්නේ. මොකද ඒ කාමච්ඡන්දේ ගොදුරු කරගන්න වෙනවා, විනිවිදින්න වෙනවා, හරහා බලන්න වෙනවා. ආන් එදාට ඒ යෝගාවචර තියෙනවා අපි මෙතෙක්කල් මේ කාමච්ඡන්දේට බය වෙලා එනකොට පස්ස බල බල දිව්වා. ඒ මොකද හේතුව සතිය ශක්තිවත් නැති නිසා. අර සීලෙන් සමාධියෙන් ඝන බහල කරගත්තේ සතියෙන් යුක්ත කෙනාට බුදුජාන් වහන්සේ කාමච්ඡන්දේ හට ගන්නකොට බලන්න කියනවා. පවතිනා වූ කාමච්ඡන්දේ බලන්න කියනවා. ගෙවෙන්නා වූ කාමච්ඡන්දේ බලන්න ආනේ එදාට තමයි මේ යෝගාවචරයට හරියටම පුළුවන් වෙන්නේ මේ කාමච්ඡන්දේ හටගන්නෙමයි මැද මෙහෙමයි අග මෙහෙමයි කියලා ඒ ප්‍රස්ථාරයක් අඳිනා වගේ දැනගන්න පුළුවන් ඒ වාගේ මෙයාට ද්වේෂයක් පහළ වෙනකොට නිදිමතක් පහළ වෙනකොට සැකයක් පහළ වෙනකොට අතීතය පිළිබඳ පශ්චාත්තාවයක් පහළ වෙනකොට එහෙම නැත්නම් අනාගත පිළිබඳ සැලසුමක් පහළ වෙනකොට ඒ එක එකක් දැක් ගන්න පුළුවන්. ඉතින් මෙතෙන්දි මෙන්න මෙහෙම ලාභයක් තියෙනවා. ඒ මොකද්ද? අපි මේ භාවනා කර කර ඉන්නකොට යම් අවස්ථාවක දැන් මට කාමචන්දයක් තියෙනවා කියලා දැනගත්තයි කියමු. ඉතින් අපිට සාමාන්‍යයෙන් පශ්චාත්තාප වෙන්නේ නමුත් බුදුහාමර කියන පශ්චාත්තාප වෙන්නේ අපිට සන්තෝෂ වෙන්න පුළුවන්. මොකද ඒ හිතේ ඒ වෙලාවේ ද්වේෂය නැහැ. එලා නිදිමත නැහැ. සැකේ නැහැ. අනිත් නීවරණ නැති බවට හොඳම සාධකය තමයි මෙයා ඉන්න එක. ඒ නිසා හතරක් නැති බව තේරුම් ගන්න පුළුවන් ඉන්නේ කාමච්ඡන්දය කියලා දන්නවනේ. ඒ වගේ යම් වෙලාවක ද්වේෂය තියෙනවනම් මගේ හිතේ තියෙන දැන් නුරුස්නා ගතිය, ද්වේෂය, වැරදි වන ගතිය කියලා දන්නවනම් එයාට ඒක හදාරන වෙලාවේ විනිවිදිනවද අනේ කාමච්ඡන්දේ නැහැ. කාමච්ඡන්දේ ඉන්න බෑ වෙලාවේ. ද්වේෂය තියෙනවනම් නින්දට ඉන්නත් බෑ. මේ තියෙන්නේ කාමච්ඡන්ද නෙවෙයි ද්වේෂය කියලා දන්නවනම් සැකයක්වත් නැහැ එතන. ඒ නිසා ඒ දේ හඳුනා ගැනීම හරහා අන්දේවල ලබාව ප්‍රඥප්තිය මේ හරහා දැනගන්න පුළුවන්. දන්නේ නැත්නම් ඒ තරම් ඒක පිළිබඳව විස්තර සහිතව දන්නේ නැත්නම් තමන්ට වෙන්නේ අනේ මට මෙච්චර සිල් රැක්කත් කාමච්ඡන්දේ තියෙනවනේ මම මෙච්චර භාවනා කරත් මට කාමච්ඡන්දේ එනවනේ කියලා ඒකට ඇති හුඹස් බය විතරයි තියෙන්නේ. ඒ නිසා යම් දවසක ඒ කාමච්ඡන්දේ කොටු කරන්න පුළුවන්. මේ නැති කාමච්ඡන්දයක් පටන් ගත්තයි කියලා ඒ හරහා ඒ ඒ ඒ ක්‍රමයටම කියන්න පුළුවන් ඒ හිතේ කොහොමඩක්වත් ද්වේෂය නැහැ කියන. ඒ නිසා යෝගාවචරයට එක හොරෙක් එක වැඩිකාරයෙක් කොටු කරලා අල්ලගැනිල්ලෙන් ඒ යකාගේ මුලමදාග දැනගන්නවා විතරක් විතරක් නෙවෙයි අනෙක් නීවරණ වලින් හිත පිරිසිදුයි කියලා දැනගන්න දැනගන්න තේරෙන පටන් අර ගන්නවා මේ කෙලෙස් කොටු කරන්න කොටු කරන්න සීමා කරන්න සීමා කරන්න කෙලෙස් බලය බිඳිලා සති බලය සති ආරක්ෂාව ඒ යෝගාචරයට තේරෙනවා අපේ හිතේ නීවරණ පහක් කියලා කතා කරාට එක යකයි එකවරකට එන්නේ. ඒන යකා දැන් මෙයයි කියලා දන්නවනම් එතන එයත් කොටු වෙනවා අනිත්‍යව නැති බව දන්නවා. ඒ නිසා යෝගාවචර ඉස්සරහට බලාගෙන ඉන්නවා අනේ කවදද මට කාමච්ඡන්දේ දැක බලාගෙන ඉස්සරහ අත්පනා අපිට බලන කාමච්ඡන්දේ මට දැක්කන් නැත්තම් මට ද්වේෂය දැක්කන් නැත්තම් කියලා එයාට පේන්නේ හරි දෘෂ්ටි කෝණයෙන් බැලුවොත් ඒකට යෝනිසමනස්කාරය කියලා කියනවා මේ කාමය එවත්තම් ද්වේෂය වගේ දේවල් පරිේශණයකට අවශ්‍ය අමුද්‍රව්‍ය ටිකක් වගේ මේ පරිේශණය කරන්න මේ අමුද්‍රව්‍ය නැති උපය එනිසා හිතකට කාමච්ඡන්දේ නැති වෙලාවක අපිට කවදාකවත් අල්ලපු gedara කාමච්ඡන්දේ අරගෙන විදර්ශනා කරන්න බෑ. ගිය කාමච්ඡන්දයක් අල්ලන විදර්ශනා කරන්නත් බෑ. එන්න තියෙන කාමච්ඡන්දයක් අල්ල විදර්ශනා කරන්නත් බෑ. කවදා හරි විදර්ශනා කරන්න මේ කාමච්ඡන්දේ අස්පනා අපිට තියෙනවා. හැබැයි ඒකට අර සීල ශික්ෂාවෙන් සමාධි ශික්ෂාවෙන් පන්නරේ තිබ්බ හිතකට තමයි මේක කරන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ යෝගාවචරය මේ කෙලස් දිහාවට වැඩ කරන්නේ અભීත යුදසබලෙක් වාගේ එයා සතුරට මුහුණ දෙන්න පටන් අරගත්තාම ලැබෙන අරසාව විපස්සනා ලැබෙන අරසාව ඔය සීල ආරක්ෂාවට සමාධි ආරක්ෂාවට වඩා බොහෝමත්ම බලවත්. ඒ මොකද ගෙලින්ම සතුටට මුහුණ දීම ඇති කරන්නේ. ඒ නිසා අපි මේ සාමාන්‍ය මේ කාමවස්තු ටිකක් උපයාගෙන ඒ කාමවස්තු ටික ආරක්ෂා කරගන්න බැරුව අසල්ගේක තොරකම් ගිය දවසක කුහුල් සිතින් ඉන්නේ තමගේ රැක සියල් සතුන් මරුගෙන යනවා දැක කුසල් නොකර ඉන්නේ තව නොවලස කියලා වෙනුවට මේ ආරක්ෂාව පොඩ්ඩක් අල්ලලා දුන්නා නම් අල්ලලා දෙනවා විතර නෙවෙයි පුළුවන් පොඩි උණ්ඩක් කියලා දෙනවා නම් හදා බෙදා ගන්නවා නම් ඊටත් වැඩි තවත් කියනවාද බුදු කෙනෙක් මේක. ඊටත් වැඩි කියනවා පටිච්චසමුප්පාදය. අපි ඒක නෙමෙයිනේ කරන්නේ අපිට ආරස්සාවට මේ පුද්ගලික හමුදාවල් හොයනවා. ආයුධ හොයනවා. දඬුමුගුරු හොයනවා. එහෙම නැත්නම් රණ්ඩු සරුවල් කරනවා. මේ හැම දෙයකම වෙන්නේ මොකද්ද? අර කෙලෙසකට එහෙම තමයි තණ්හාමාන දිට්ඨි වලට කරන උදව්වක්. ඒ නිසා බැලූ බැල්මට නම් මේ සතිය වගේ චිත්තක්ෂණයක තියෙන සති මාත්‍රාවක් හරහා මේහා සමාන ආරසාවක් අපිට ලබා දෙන්න පුළුවන්ද කියලා හිතනවා. තත් කරගෙන කරගෙන කරගෙන යනකොට ඒක හැත් බැඳිලා හොඳට ශක්තිමත් වෙලා ආවට පස්සේ Tamanට ගොළු වෙන මට්ටමට තව කෙනෙකුට කියා ගන්න බැරි මට්ටමට ඒ සතිය අරසව වෙන්න පටන් ගන්නවා. ඒකයි උනේ සරුවචනාංශයේ බුදු වුණාට පස්සේ කාටද මම මේක කියන්නේ කියන ප්‍රශ්නය ආවා. මොකද ඒ තරම්ම ලෝකයා අරසාව පිළිබඳ මේ নানা ආකාර බාහිර මේ අනාර්ය පරිශන කරන්නේ. නොකියන්නත් හිතලා තියෙනවා. ඒක හොඳටම සිද්ධ වෙනවා භාවනා කරගෙන යනකොට මේ අපි ඇසුරු කරන ආයත් එක්ක sannivedanayේදී පුදුමාකාර කොටුවිල්ලක් හිරවිල්ලක් වෙනවා. මිනිස්සු ඒ තරම්ම අන්ධබූතව අනාර්ය පරිශ්‍රණයේ ඉන්නේ. මේ ආරක්ෂාව සම්බන්ධව මිනිස්සු වෙහෙස වෙන තරම් නැත්තම් මේ මානසික අසහන ගන්න තරම් නැත්තම් අසහනයට පත්ලා ඉන්න දිහා බලනකොට ඒක වැඩි වෙනවා විතර අඩුවක් නැහැ. ඒ ලංකාවේදී කරපු ඒ සමාජ ගවේෂණයක පෙන්ලා දීලා තිනවා අද ලංකාවේ ඉන්න උපේන ජනතාවය කියන අවුරුදු 20 ඉඳලා 55 60 දක්වා ඉන්න ප්‍රදේශිනේ වැඩ කරන ජනතාව කියන්නේ ඒ කෙනෙක්ගේ මානසිකත්වය අරගෙන සලකලා බැලුවොත් මුළු සිංහල ඉතිහාසයේ කවදාකවත් නැතරමට ඒ යමක් උපයන මිනිස්යාගේ මානසිකත්වයේ පුදුමාකාර අසහනකාරත්වයක් තියෙනවා කියන්නේ ඒ මිනිස්යාගෙන් ගණ්ඩ හැම කෙනාම බලන්න හිටියට ඒ මිනිස්යාගේ සෞඛ්‍ය ගැන හෝ විවේකයේ ගැන හිතන එක එක්කත්ම නැහැ. ඒ මෝල් වහන්සෙත් නැහැ. ඒ මෝල් වහන්සෙත් කරන්නේ ඕවර් ටයිම් කර කර වැඩ කරනවා මිසක් භාවනා කරන්නේ නැහැ. ඉති වෙන්නේ මොකද්ද? ඉටිපන්දම දෙපැත්තෙන් පත්තු කරුවා වගේ විනාශ වෙලා යනවා. ලංකාවේ ආර්ථිකයේ තියෙන ප්‍රධානම සෝදපාලුව තමයි ඒ වැඩ කරන ජනතාවට විවිකේ නැහැ. අම්මට ඉස්සර අපේ අම්මලා කියන අසනීපුණා වගේ දැන් කියන අම්මා කෙනෙක් අසනීපුණොත් මුළු බැංකුවේ තියෙන account එක ඔක්කොම ඉවරයි. තාත්තා අසනීපුණොත් නැන්දම අසනීපුණොත් මාමා අසනීපුණොත් එක දරුවෙක් ඉස්කෝලේ යවන්න කොච්චර ඇවිල්ලා වෙනවද? කාර් ගන්න නඩත්තු කරන කොච්චර යනවද? යාර හම්බ කරන මීහරකයි පාය ඔක්කොම හම්බ කරන්නේ. අනික් කට්ටිය කරන්නේ මට මදි. මට ටිකක් දීපන් මට ටිකක් දීපන් කියලා කියනවා. ඒ ගවේෂණය කරන මිනිස්සයාම කියනවා මිනිස්සෙයිනේ කතා කරලා තියෙන්නේ මේ මිනිස්සයා මේ වැඩ කරන ජනතාවට උඹලවත් අඩු ගන්න දැනගනින්න උඹලා හිටියොත් තමයි අනිත් පිරිසත් හම්බ කරන එක දවසකට විනාඩි 20ක් 30ක්වත් අඩු ගන්න මේ ආනාපාන සතියක් කරලා මේ කය වචන මේ හිතයි කයයි දෙක පොඩ්ඩක් සෞඛ්‍ය මට්ටමින් තියාගෙන ඉඳී. ඉතින් ඒක නිසා ඒ විදිහට ඒ වැඩ කරන මනුස්සයා හම්බ කරන මිනිසයා. ඒ විදිහට ආරස්සාව ආර්ය පරිශන ගානේ හොයන්න යනවා නම් ඒක ජාතික දල නිෂ්පාදනයේ බලපාන. ඒ gedara තියෙන ස්ථාවර භාවයට සමාජ ශක්තියට බලපාන. නමුත් අපිට කිව්වහම අපිට කියන්නේ ඒකට වෙලා නැහැ. ඔට කර කර ඉන්න වෙලාවක් නැහැ. මොකද අතන මෙතන වැඩ තියෙනවායි කියලා කල්පනා කරන්න පුළුවන් කෙනත් අනිත් පැත්තට දාගන්න. ඉතින් එහෙම තියෙදි මේ වගේ පිරිසක් එකතු වෙලා භාවනා කරනවා දකින්නකොට ලොකු සතුටක් ඇති වෙනවා. වැඩ නැතුවට නෙවෙයිනේ. බුදුමාහාර කැපකිරීමක් කරන්න නිසා නමුත් ඒ වැඩ භාවනා කරන කෙනාට මුලින් මුලින් අර්ථයක් එන්නේ නැහැ. මේ සත්‍ය මාත්‍රාවක් හරහා ආශර්වසාචි බැලිලා කරා ඔයහා සමාන අරසාවක් දෙනවාද කියලා. ඒ නිසා සරුවචනාංශේ ඒ සතිපට්ඨාන සූත්‍රය දේශනා කරන්න ඉස්සෙල්ලා සඳහන් කර තිනවා ඒ කායනෝ භික්කවේ අයං මග්ගෝ මහණෙනි මෙච්චරයි එක මාර්ගයේ සත්‍තාන විසුද්ධිය. උඹලගේ විසුද්ධිය පිණිස ශෝක පරිද්දවාන සමතික්කමයි දුක්ඛ දෝමන සත්‍යකමයි ඥාය අසාධිකමයි නිබ්බාන සත්‍ය කියලා. ඒක හරියට ඒ බුදුම ස්වාමීන් කියන්නේ හරියට මේ හරි ගියාම ගාස්තු ගෙවීමේ ක්‍රමයට ගුරුකම් වශීකම් කරලා දෙන ගුරුරෙක් වාගේ බුදුහාමුදුර සතිපට්ඨාන විකුණනවා. දෙන්නත් ඉස්සෙල්ලා කියනවා හරි ෂුවර් එකට හරිනම් මං ගැන විශ්වාස කරලා කරපන්. නැත්නම් කවුරුත් කරන්නේ ඒක නිසා අපි මේ තාක්කල් යම් ආකාරයකට ඒ ඇතුළත බලන්න සතිය පිහිටවන්න ගත්ත ගත්ත උත්සාහය නිසා Tamanට ලැබෙන ආරස්සාව Tamanට තේරෙන්නේ ගොඩාක් ඒ ගමන ඉස්සරහට යනකොට. ඒ නිසා අපි ඒකෙදී නොපැකිල නිතිපතා ඒ කටයුත්ත කරනවා නම් හොඳට තේරෙයි මේ ඇමරිකාව වගේ රජවල් එහෙනම් මේ රාජ්‍ය මට්ටමේදී ආරක්ෂා අංශයට විතරක් බජට් එකේ කොච්චර වියදම් කරනද ඔක්කොම පාහර වැඩවලට වියදම් කරනවා. කිසිසේත්ම මනුස්සයාගේ අරසාවට නෙමෙයි විනාශය සඳහා යන්නේ. ඒ තරමටම අරසාව දේශපාලන අවියක් කරගෙන තියෙනවා. මොකද ඒක අනාරේ නිසා. නමුත් භාවනා කරන එක නකවම කවදාකවත් කාටවත් හානියක් කරන්නේ පවු නොකරන වගේ බලා ගන්නවා. පුළුවන් තරම් සතිය වඩන්න උත්සාහ කරනවා. කරනකොට කරනකොට කරනකොට යාර තේරෙන පටන් අර ගන්නවා මේින් තොර බුදුන් දකින්න ක්‍රමයක් නැහැ. පටිච්චසමුපාදේ තේරුම් ගන්න ක්‍රමයක් නැහැ කියලා තේරෙන තේරෙන්න අපි මේ අවුරුදු 2600ක් පරණ වෙච්ච බුද්ධ ධර්මයක් රකින්නව නෙවෙයි සජීවී බුද්ධ ධර්මයට යෙදී ගත කරනවා කියන සතුට එනවා. ඒ නිසා ප්‍රතිපලමාදිකම නිසා හෝ නැත්නම් Taman බලාපොරොත්තු වෙච්ච දේවල් නොලැබුණාට මේ ගමනේදී දැනටමත් අපි කරලා තියෙන ආයෝජනය ගැන බැලුවොත් අර සෙන් බුද්ධ ආගම ගැන කියන ඒ ආචාර්යවරයෙක් කියනවා උඹලා කවුරු වුණත් දැන් ඉන්නේ ගෙදර බලා ආපහු යන ගමනේ කියලා. නිවනින්ම දැක් කෙලවර වෙයි. ආයි කිසිම බය වෙන්න දෙයක් නැහැ. මේ විදිහට ගියොත් නිවරින්මයි කෙලවර වෙන්නේ. ඒ නිසා අපිට තාම මේ පෙරමග ලකුණු පහළ වුණේ නැතුවට ඒහා සමාන සද්ධාවකින් ඒහා සමාන වීර්යයකින් මේ සතිය වඩන්න පුරුදු වුණොත් ඔය අවශ්‍ය කරන්නා වූ සමාධි ප්‍රඥා ලැබෙනවා. ඉතින් අද මේ ආරම්භක ධර්ම දේශනාවෙන් ලැබිච්ච මේ තොරතුරු නිසා කරගෙන යන වැඩ බොහොම ශද්ධාවකින් වීර්යයෙන් සතියකින් සමාධියකින් ප්‍රඥාවකින් යුක්තව ඉදිරියට බලන්න ශක්තිය බලය ධෛර්ය පිණිස වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැත කරනවා සියලු දිනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා